තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මට මේ සුවානේ පොඩි ප්‍රොබ්ලම්ස් වගේක් වුණා. ඒවා ගැන කතා මේ මගේ ඇඟ ඇතුලේ තද වේදනාවල් එන්න පටන් ගත්තා ස්වාමීන් වහන්සේ. එක්තරා වෙලාවක ඩාඩිය දාන තරම් වේදනාවලුත් ආවා. හා. ඒ කියන්නේ දරාගෙන හිටිය. දරාගෙන හිටියා ස්වාමීන් වහන්සේ. මොකද මම මට හිතුණා ඒක දරාගෙන හිටියොත් හොඳයි කියන එක. එහෙම ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා හැබැයි නිකන් ඉන්න වෙලාවේදී තමයි ඒවා එන්න පටන් ගත්තේ. නිකන් වාඩි වෙලා ඉන්න වෙලාවේදී. ඒක ඒක එන්න පටන් ගත්තු අතරේ තමයි මට මේ ආනපන සතිය දැනෙන්න පටන් ගත්තේ. ඒක දැනෙන්න පටන් ගත්තේ ඒ වේදනාවල් ලස්සෙම තමයි. ඉතින් ඔහොම දිගටම ඉඳලා ඉඳලා ඉඳලා එක්තරා අවස්ථාවක මට තේරුණා මම තවත් මම කියන එක නෙමෙයි මේ කය ඇතුලේ තවත් කයක් තියෙනවද කියන එකත් මට නිකන් හිතුණා. අන්න එහෙම එහෙම තත්ත්වෙකුත් ආවා. ඇවිල්ලා ඉතිනේ වරන් ගණන් ගන්න එපා. ඈ? ඉතිනේ වරන් ගණන් ගන්න එපා. ඔව් එහෙම එහෙම දැනුමක් දැනුණා. එහෙම මට තේරුණා ඇතුලේ මොකක් මොකක් දෙකක් තියෙනවා කියන එක. අහහ. දැනුණා මට. ඒකෙන් තමයි ඒක ආවේ. නිකන් තවත් කයක් තියනවාද කියන එක දැනුණා මට. ඒකෙන් තමයි ඒක ආවේ. ඉතින් ඔහොම ඔහොම ඉඳලා ඉඳලා අන්තිමට දිගටම ඔය වේදනාව තිබිලා ආයෙව ටිකක් අඩු වෙනවා වැඩි වෙනවා විදියට තිබුණා. තිබිලා අන්තිමට මගේ පපුවේ වේදනාව ඉතුරු වුණා ස්වාමීන් වහන්සේ. අනිත් ඒවා මැකිලා ගිහිල්ලා පපුවේ වේදනාව ඉතුරු වුණා. ඉතුරුනා ඕක මීට ඉස්සෙල්ලත් මට ওই පපුවේ වේදනාව තිබිලා මම දොස්තර කෙනෙක් ළඟටත් ගියා මොකුත් නෑ කිව්වා. දැන් මෙදාත් මම මේ වේදනාව ඉතුරුණා දිගටම ඉතුරුනහම මම හිතුවා මම ගිහිල්ලා ටෙස්ට් කරලා බලන්න ඕනේ මේ වේදනාව භාවනාවට අයිතිද නැත්නම් මගේ හાર્ට් එකේද මං ගියහම ඒ දොස්තර කිව්ව පොතකවත් දැකලා නෑ මේ විදිය හොඳ හાર્ට් එකක් කියලා. ආ. ඒ දොස්තර ECG එක බලලා කිව්වා මේ විදිහේ හાર્ට් එකක් දැක්කේ ඉගෙන ගන්න කාලේ විතරයි මේ විදිහේ ECG එකක් දැක්කේ. ආ. ඔව්. ඉතින් දැන දැනුත් දැනුත් ටික ටික වේදනාවල් තියෙනවා මේ කතා කරන වෙලාවේ වුණා. හ්ම්. නමුත් අර විදිහේ විශාල තැනකට මාවපත් වුණා ස්වාමීන් වහන්සේ. හ්ම්. මොකද ඒකට ඔබ වහන්සේගේ සමටහනක් මම ආරාධනා කරනවා මොකක්ද කළ යුත්තේ කියන එක. මට විහිළුවක් නම් කරන්න හිතෙනවා නමුත් ඕනේ නැහැ. මොනවත් අම දැන් ඔබතුමිය මොකද කියන්නේ භාවනාවට වාඩි වුණාට පස්සේ ඕක අයින් වුණාවද? නෑ දිගට දැන් මේක දිගටම හැම තිස්සෙම තිබුණා මේ වේදනාවල් ටික ටික ටික ටික ගොඩ ගොඩ එහෙම එහෙම තිවිලා එක්තරා තැනකදී තමයි අර දාඩිය දාන තරමට ආවේ. භාවනාවකට කියන්නේ මම නිකන් වාඩි වෙලා ඉන්නකොට එක්ක මේ ආපු භාවනාවල් අතරේ තමයි ආනපාන සතිය එන්න පටන් ගත්තේ. මේ මේවා දැනෙන දැනෙන්න පටන් ගත්තට පස්සේ තමයි ආනපාන සතිය දැනෙන්න පටන් ගත්තේ. කලින් ඉඳන් ඉතින් තියෙන්නේ නැති නමුත් මට අර නියම විදිහට දැනෙන්න පටන් ගත්තේ මුලින්ම ඒ ඒ වේදනාව එන එන එන්න පටන් ගත්තට පස්සේ තමයි පටන් ගත්තේ. ඉතින් ඒක දිගටම ආනපාන සතියක් පැත්තකින් තිබුණා. තිබුණාට අර වේදනාවල් එක්තරා තරමකට දරුණු වෙන ගතියක් මට තේරුණා. දරුණු වුණා ඒ වේදනාවල්. දරුණු වෙලා අන්තිමට නිකන් ඩාඩි දාන ගතියකුත් තේරුණා. තේරුණාට ඒවා ඔක්කොම සමත වෙලා ගියා. සමතේලා ගිහිල්ලා අන්තිමට තමයි අර නිකන් මේ 18 එක තද වෙන ගතිය ඉතුරු වුණා අන්තිමට. ඒකත් දැන් නැහැ. ඒක එහෙම තියෙන වෙලාවේ තමයි මං හිතුවේ දොස්තර ළඟට මං විශේෂයෙන් ගියේ නෑ කඩමන්ඩියේ ඉන්නවා දොස්තරේ. එතෙන්ට ගියාම නිකන් මං කිව්වා මේ මේ මං කිව්වා මට මෙහෙම කෙස් පේන් එකක් තියෙනවා පොඩ්ඩක් ECG එකක් කරන්න පුළුවන්ද කියලා කිව්වහම කිව්වා මේ ECG එකේ හැමෝම නර්සස්ලා එක්ක වෙලා බැලුවා බල්ලා කිව්වා ડોක්ටර් කිව්වා එයා ඉගෙන ගන්න කාලේ තමයි මේ වේදී AC එකක් දැක්කේ කියලා. ඊට කලිනුත් ඕක වුණා වාට. හ්ම්. හ්ම්. ඉතින් දැන් දැන් නැහැ දැනුත් ටික ටික ටික ටික තියෙනවා ඉතින්. තියෙන එක එක ඇගේ එක එක වේදනාවල් ටික ටික ටික ටික තියෙනවා. ඉතින් ඒක එහෙම උහුල ගන්න බැරි කමක් නෑ දැන් normal. හ්ම් හ්ම්. ඔව් ඉතින් ඒ ඔය ජීව දියුණු කිරීමත් එක්ක අපේ හිත දුවන එක ගොඩක් දුරට අඩු වුණා කියන්නේ. ඒසයි. හරි කාරණාවන් වල හෝ සැක සංකා වල හරි කොහොමරි කමන්නේ පංච නීවරණ කියන ඒවා වල දුආපු හිත්නේ මේවා. ඒ දුආපු ඒ වගේන් නිදහස් වෙන්න වුණාම හිතට මොනවා වුණත් ඉන්න තැනක් තියෙන්න ඕන. කියන එක ඇත්තටම කියනවා නම් අජීවීතයක් ඒකට සජීවීතයක් හම්බ වෙන්නේ මොකක් හරි දෙයක් සම්බන්ධ වුණාම විතරයි කියලායි මම අහලා තියෙන ඉගෙනගෙන තියෙන්නේ. ඉතින් එහෙම වුණාම එයාට මොකක් හරි දෙයක් වුමනා වෙනවා පවතින රැඳෙන්න ජීවත් වෙන්න. ඒකින්දයි අපි මේකට මොකක් හරි භවනා අරමුණක් දෙන්නේ. අර හිත දුගඩාක් දුවන කෙනෙක් නම් ඔන්න කියනවා මොන හරි මෙනෙහි කරන්න කියලා. දුවන්නේ නැතිනම් අදුවනවා නම් ඒ දුවන එක තේරුම් ගන්න කියනවා. දුවන එක එක එක පැතිවලට යනවා නම් යම් කිසි විදිහකට සීමා සහිත කරගන්න කියනවා. ඒ සීමා සහිත කරගත්ත කෙනාට ඊළඟට ඒ සීමා සහිත භාවයේ ටිකක් අඩු කරගන්න කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ මොකක්වත් නැතුව පුළුවන් නම් හුදෙක් බලාගෙන ඉන්න අර ආනාපාන සතිය වගේ හෝ වේදනාව දිහා බලනවා වගේ අන්න එහෙම එකක් කරන්නත් උගන්වන. ඉතින් මේ හැම එකකින්ම කියලා දෙන්නේ උගන්වන්නේ කියලා දෙන පාඩම වෙන්නේ ඒකට අක්hari අරමුණක් තියෙන්න ඕන විත්‍ය වෙන්න පුළුවන්. කොහොම නමුත් ඒකට තේරෙන එක වෙන්න පුළුවන්. අපි ඔය දැක්කේ නැති වුණාට මේක තුළ අර වේදනාවන් සමූහයක් එක හැදිච්ච එකක් ඒ කියන්නේ වේදනා කය කියලත් මම හිතන්නේ වචනයක් කොහේ හරි මම අහලා තියෙනවා. ඒ වගේ වේදනාවන්ගෙන් හැදිච්ච නැත්නම් ජරාවෙන් හැදිච්ච කැඩෙද බෙදෙන දේවල් වලින් හැදිච්ච වෙනස් වීම වලින් හැදිච්ච ශරීරයක් අදිනේ කියන එක පේන්න තේරෙන්න පටන් ගන්නට පුළුවන්. ඉතින් සමහරක් වෙලාවට ඒක වඩාත් ප්‍රකට වෙන්න තැන ඔය කියන හදවත වෙන්න පුළුවන් දැන් පරීක්ෂණයකුත් කරලා තියෙනවනම් ඒකෙදත් කියනවනම් මේක normal කියලා. එහෙමනම් ආමේ මේක අර හදවතේ තියෙන සාමාන්‍ය ස්වභාවයක් අපිට පේන්න පටන් ගන්න වෙන්න පුළුවන්. හැබැයි මේ වෙනකොට අර අනික් දේවල් වලට හිත නොයා මේකත් එක්කම රැඳිලා ඉන්න පළපදියම් වෙලා ඉන්න ටිකක් හුරු වෙලා පුරුදු වෙලා තියෙන්න පුළුවන්. හෝ අපි ඒකටම ඇල්ම බැල්ම දාන්න උත්සාහ කරනවා වෙන්නත් පුළුවන්. සමහර විටක. ඉතින් භවනාදී මම හිතන්නේ ඔබතුමිය මට අර පහුගිය කාලේදී කියපේවත් එක්ක බලනකොට මම විශ්වාස කරනවා උපේක්ෂා සහගත භාවයකට එන්න පුළුවන් කියලා. ඉතින් ඒ උපේක්ෂා සහගත භාවය තිබුණා වුණාට ওই කියන වේදනාව තියෙනවා නම් හැබැයි ওই කියන වේදනාවම තියෙන්න පුළුවන් විදිය බුදු පියාණන් වහන්සේ වුණත් දේශනා කරනවා. ඒකට උන්වහන්සේගෙන් අහන ප්‍රශ්නේදී උන්වහන්සේ දෙන උත්තරේට තියෙන්නේ අර අනිමිත්ත කියන තැනට හිත ගන්නවා කියලා. එහෙමනම් අපිට උවමනා නම් ওই සාමාන්‍ය ජීවිතය තුළ ඔය කියන විදිහේ පේන එකක් එක්ක ඒ කියන්නේ හිත දුවනවා, ඇස් වලට රූප පේනවා, කන් වලට ශබ්ද ඇහෙනවා. ඒත් එක්ක ඕවත් එක්කත් ඉන්න පුළුවන් වේවි. හෝ ඒ දේවල් වලින් නිදහස් වෙන තැනට හිතපත් කරගෙන එතනට වෙලා ඉන්න පුළුවන් කමකුත් තියෙනවා. අන්න එතනදී නම් ওই කියන වේදනාව ටික සාමුලින්ම නැති වෙන විදිය කියනවා. ඊට මෙහා අපිට කොහොමත් අපි මේ ඇඟක් තේරෙනවා නම් ශරීරයක් තේරෙනවා නම් මේක තුල තියෙන සැබෑ ස්වභාවය තේරෙනවා. සරල හැටියකට කිව්වොත් එහෙම අපි දැනට හිතනවා වෙන්න පුළුවන් අපේ මේ තියෙන ඇටකටු ටික ඔක්කොම නැත්නම් මේ මේ මේ අස්ති අනම්මනම් ඔක්කොම ටික ටිකක් පැහැල්ලු විදිහට අරහෙන් මෙන් තියනවා කියලා. ඊට වඩා තව ටිකක් ඕකේ සිහිය දිනු වුණොත් එහෙම තේරෙවි මේ හැම තියෙන හින්දා මස් තියෙන හින්දා මේවා එකිනෙකට හිර වෙලා තෙරපිලා තද වෙලා තියෙන්නේ. ඒ ඇස්සේ උඩිරයත් යනවා ඒකෙන් කරන්නේ තව ටිකක් තෙරපණ එක කියලා. ඉතින් අන්න ඒ වගේ දේවල් තේරෙන්න, පේන්න, දකින්න, ඉස්මතු වෙන්න, ප්‍රකට වෙන්න පටන් ගන්න පුළුවන් භවනාවේදී. ඒක හැබැයි අපේ අර සාමාන්‍ය ක්‍රමයට වඩා වෙනස් වෙන හින්දා වෙන්න පුළුවන් අපිට මේක තාමත් ආගන්තුක වෙන්නේ. කොහොම නමුත් බය වෙන්නත් ඕනේ නැටි නේද? නෑ ස්වාමීනාත් මට කිසිවක් හිතුන්නේ නෑ. නමුත් මට අර ඇත්තටම කියනවා නම් අර කය ඇතුලේ කයක් දැක්කා වගේ දැකපු එක නම් තෙරපුණා එතන. ඒක නම් තෙරපීම් ස්වභාවයක් මට තේරුණා. අපිට විස්තර කරොත් මොකද්ද කය ඇතුලේ කයක් දැක්ක කියලා කියන්නේ? මට ඒක කියන්න තේරෙන්නේ තවත් දැන් මේ සයිකේ තේරුම් මන් දන්නේ කියන්න තවත් දේවල් ඇතුලේ තියෙනවා කියන වැටහීමක් වෙන්න ඇති කියලා මට හිතෙනවා මට හරියට තවත් දේවල් මේක ඇතුලේ තියෙනවා කියන වැටහීම වෙන්න ඇති මට තේරුනේ මට මම දැක්කේ ඒ වේදනාවල් එක තමයි ඇත්තටම එතන ඒ තෙරපෙනවා කියන එක මම දන්නේ නැහැ එතන ටිකක් හුඟක් වෙලාවක් යනකම් තවත් දෙයක් මේක ඇතුලේ තියෙනවාද කියන කියන එක තමයි දැක්කේ මම කියලා මට නිකන් අර වේදනාවක් ඒක හිතුණා ඒක දැක්ක මම කොහොම හරි මට ඒක කියන්න හරියට තේරෙන්නේ නැහැ එහෙම කොහොම නමුත් තම සම්මස්තයක් ඇටියට ගත්තාම භාවනාවේදී දැන් චතුරාර්ය සත්‍යයක් නම් අපි අවබෝධ කරගන්න යන්නේ මේ කියන සතිපටහනේ වැඩිම තුලින් කොහොමත් ඔකේදී පළවෙනිම ප්‍රකට වෙන එක දුක නම් තමයි. ඉතින් ඒකට තියෙන දුක එළියට ඇවිල්ලා තියෙනවා වෙන්න පුළුවන් දැන්. මට මතක හැටි රජන්ච හාමුදුරුවෝ ඒ හාමුදුරුවන්ගෙන් අහනවලු අද ඔයාලට කොච්චර දුක් තිබ්බද කියලා. හාමුදුරුවෝ උත්තර දුන්නොත් එහෙම අද නම් මට දුකක් නැහැ කියලා කිව්වොත් එහෙම උන්වහන්සේ ලත්තකටම කියනවා එහෙනම් අද ඔයා පුහුණු කරපු කෙනෙක් නන්නේ. ප්‍රැක්ටිස් කරපු කෙනෙක් නෙවෙයි කියලා. ඉතින් ඒ ආකාරයට බලනකොට අපි යන්නේ මේ මේ ඉගෙන ගන්න ඔය කියන දුකට මුහුණ දෙන්න වෙන්න පුළුවන්. ඒ කියන දුක දැක දැක ඒ දුකට ඇලි හෝ ගැටි හෝ නැතුව ඒ දුකෙන් කරදරයක් ඇති කරගන්න නැතුව ඉන්න වෙන්න පුළුවන්. ඉතින් ඒක හින්දා මේ ප්‍රකට වීම සාමාන්‍යයක් වෙන්න පුළුවන්. හැබැයි අර ආගන්තුක හන්දා හෝ අපිට මේක නුහුරු හන්දා ඒක ගැන නිතර නිතර අපි කල්පනා කරන්න හිතන්න මෙනෙහි කරන්න අවස්ථාවක් සලසා ගන්නවා වෙන පුළුවනි. ඉතින් කොහොම නමුත් ඕකම ඕකට එන්න දීලා ඕක ඉතින් වේදනාවට තියෙන දෙමු. ඇත්තටම ඉතින් තියෙන දේවල් මොනව කරන්නද නේ? සාමාන්‍ය දේවල් මෙච්චර කාලයක් අපි දැක්කේ නැතුව විතර මිසක්. එහෙසන්. අර සත්‍යන්දේ ගැන කියනවනේ කතාවක්. උපදින්ම අන්ධ කෙනෙක් ඉන්නවලු. ඒකෙන් ලෝකේ දකින්න ස්වභාවයක් තියෙනවලු. නමුත් ඒකෙන් නාගේ කවදා හරි දවසක එයාගේ ඇස් ඇරියොත් එහෙම එයා මේකේ තියෙන දේවල් දකින්න පටන් ගන්නවා. අන්න ඒ වගේ අපි අර සංසාර ගමනේදී මේවා දැකලා තේරුම් අරගෙන නොතිබ්බා වුණාට මේකේ තියෙන ස්වභාවයන් මෙන්න මේකයි කියලා මේ වේදනාවන් ගොඩකින් හැදිච්ච සංඥා ගොඩකින් හැදිච්ච සංස්කාර කියන මේ ගොඩකින් හැදිච්ච විඥාන ගොඩකින් හැදිච්ච මේ ධාතු ගොඩකින් හැදිච්ච අන්න එහෙම එකක් කියන එක අපි තේරෙන්න අපිට තේරෙන්න පේන්න පටන් ගනී. එතකොට අපි දැකලා තියෙන ශරීරයට වඩා පේන්න එන ශරීරය ඊට වඩා ඩිංගිත්තක් වෙනස් එකක් තියෙනවා. සමහරක් විට ඊට කලින් නම් ඒක අපිට දකිනකොට හෝ දැනෙනකොට හෝ දැනගන්නකොට තේරෙනකොට පේනකොට අමනාපයක් ඇති වුණා වෙන්න පුළුවන්. නමුත් ඕකට අපි හුරු වෙන්න හුරු වෙන්න කොට කොහොමද කියන්නේ ඒකට ඒක දකින්න දකින්න ඒකට නැවත නැවත මුහුණ දෙන්න මුහුණ දෙන්න ඔය කියන ස්වභාවයෙන්ට අපේ හිතේ උපේක්ෂාව හටගන්න විදිහට සිතිවිලි නැමෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට අන්න ඔය කියන වේදනාවත් අපිට එක්තරා විදිහක භවනා අරමුණක් නෙවෙයි ආනාපානේ නොඋනට ආනාපානේම ඕනේ නැහැ කියන තැනට අපේ හිතපත් වෙන්නත් පුළුවන් කොහොම නමුත් දුක ප්‍රකට වෙලා තියෙනවා ඕකම කොහොම වුණත් නිවන් දකින්නකොට තව ටික කාලයකට පස්සේ නිවන් දැක්කොත් අපි ගාවින් අයින් වෙලා යන්න පටන් ගනී එතකන් ඉතින් ඒකට ඉන්න දෙමු ඔය කියන හැටියට මේක තුල තියෙන සැබෑ ස්වභාවයන් ටික තේරුම් අරගෙන ඇත්තටම අපිට ගොඩක් ලොකු අවබෝධයක් දැනුමක් අරගෙන එනවා වෙන්න පුළුවන්. වෙන මොකක්වත්ම නෙවෙයි ඒ වේදනාවත් පවතින ඇති වෙන පවතින නැති වෙන අන්න ඒ වගේ අදහස් ටිකක් ඕකේ ඇස්සේ ගැබ් වෙලා ඇති ඕකේ ඇස්සේ හැංගිලා හිර වෙලා ඇති ඕක දිහා ලං වෙලා ලං වෙලා බලන්න බලන්න ඕකට කිට්ටු වෙන්න කිට්ටු වෙන්න තව ටිකක් අපිට ඕකේ තියෙන කාරණාවල් ටික පේන්න කරන්න පටන් ගන්නවා ඒත් එක්ක අර කර්ම කාරණා හිතට එක එක ඒවා එන්නත් පුළුවන් නැමති නම් මේ දේවල් සාදරයෙන් බාරගත්තත් කමන්නේ එහෙම නැත්නම් පැත්තකට කරලා තිබ්බත් කමන්නේ එහෙයි ස්වාමී එහෙයි ස්වාමී දෙවන් සර්ණයි ස්වාමීන් වහන්සේ බොහොම පිං අවතරයි ස්වාමීන් වහන්සේ ආදරණ සනේ දෙවන් සර්ණයි ස්වාමීන් වහන්සේ මම ස්වාමීන් වහන්සේ දෙදිනදා වැඩවලදී සිහිය පවත්නවා එතකොට මට කියන්න බෑ නේද Eh, එතකොට ස්වාමීන් වහන්සේ මේ කෑම කනකොට මට තේරෙනවා ටිකක් හොඳට සිහිය පැවැත්තුවා කියලා. Eh, අත්දැකවලදී අමතක වෙමින් මතක් කර කර සිහිය පවත්වනවා. සමහර වෙලාවට අර හැම කිසිම වගේ වැඩි වේලාවක් යන වෙලාවේ මුලින් පටන් ගන්නවා ඉවර වෙනකොට මට මොකුත් මතක නැති වගේ <laughs> ඒ එහෙම පවත්නවා සමහර වෙලාවට ස්වාමීන් වහන්සේ දැන් ටැප් එකක් අරින්න වගේ යනකොට ඔන්න මං සිහිය නැතුව අරින්න යනවා. එතකොටම මට කල්පනාව ඇවිල්ලා ආපහු ඇරලා ගන්න වෙලාවල් තියෙනවා ස්වාමීන් වහන්සේ. වගේම මේ දැන් ස්වාමීන් වහන්සේ වැඩ දෙකක් කරනකොට ඒක මම නොදැනුවත්ම වගේ ස්වාමීන් වහන්සේ එකක් මට මට දෙනවා සංඥාව ඒක දැන් එකක් නවත්තන්න කියලා. අන්න එහෙම අවස්ථාවක් තිබුණා ස්වාමීන් ඒක ඊගාමේ හොඳක්ද නරකක්ද උනේ? හොඳක් උනේ ස්වාමීන් වහන්සේ හොඳයි. <laughs> එහෙමයි. ඉතින් භවනාවට වැඩි වෙන්නත් පුළුවන් වුණාද ඔයත් එක්කම? ඒ ඔව් ස්වාමීන් වහන්සේ එහෙම එදින්දා ඒ විදිහට කරනකොට භාවනාවට වාඩි වුණාම සක්මන් භාවනාව ටිකක් වෙලා කරනකොට ස්වාමීන් වහන්සේ මට නිදිමත ගතියක් වගේ දැනුණා. ඊට පස්සේ මම පදයන්කේට වාඩි වුණා. මම එක දවසක් එකක් පරයන්ක කියනත් පස්සේ ආපහු පැය භාගයක් සක්මන් භාවනාවම කළා ස්වාමීන් වහන්සේ. එතකොට මේ සක්මන් භාවනාවේදී මට අමුතුම සැහැල්ලුවක් දැනුණා ස්වාමීන් වහන්සේ. එහෙම සක්මන් කළා. එහෙම සක්මන් කරනකොට මට දැනුණා වගේ දැන් අපි පොළොවට අඩිය මේ විදුම තියෙනකොට ඉස්සෙල්ලා මට කළු බවක් දැනෙනවා ඒක නැති වෙලා යනවා ඊට පස්සේ අද ගැතිය දැනෙනව නැති වෙනවා කියන එක දැනුණා ස්වාමීන් වහන්සේ. හ්ම් හ්ම්. ඒක දවසක් වගේ සක්කරන්න හැක පරයන්කේට වාඩි වුණාම ඒකෙන් සැහැල්ලුව ඇති වෙලා සැහැල්ලුවෙන් පැයකට ආසන්න වේලාවක් හිටිය ස්වාමීන් ඒ තමයි මේ කමට වර්තා ස්වාමීන් වහන්සේගෙන් උපදෙස් බලන්න. නෑ ඔව් ඇත්තටම හොඳයි දැන් සාමාන්‍ය ජීවිතයේදී ওই කියන විදිහට කටයුතු කරනා කරනකොට ඊට වඩා දැනුවත් භාවයකින් කරන්න අපිව යොමු වෙනවා නම් ඒකේ ඒකේ අර්ථය තමයි පිහිය හිතේ විශ්වාසය ඇති කරගන්න පටන් අරගෙන තියෙනවා වගේ පිහියට අවස්ථාව දෙන්න හෝ සිහිය අනුමත කරන්න දැන් හිත නැමෙන්න පටන් ගන්නවා වගේ. එතකොට ඒත් එකම කියන එක තමයි වැඩ දෙකක් කරනකොට හිතම මතක් කරලා දෙනවා වගේ අර එක වැඩක් කළා නම් මේක මීට වඩා හොඳට කරන්න පුළුවන් නේද සංයයක් වගේ. අන්න ඒවත් එක්ක අපි මේ කිට්ටු වෙන්නේ ඩිංග ඩිංග ඩිංග ඩිංග ඒ ඒ සිහිය පවත්වන මේ සිහියෙම ජීවත් වෙන එකේ නැත්නම් සති සම්පජන්යෙන් යුක්තව ජීවත් වෙන එකේ තියෙන වාසි සහගත தත්ත්වෙ පැත්තටයි. ඒක අපිටම තේරෙන්න වුණාම ඒකේ තියෙන ක්‍රියාකාරී මට්ටම අපි අර හිතාමතා කරන ස්වභාවයට එහා ගිහිල්ලා ඒක නිරන්තරයෙන්ම අපි ගාවට පැමිණෙන කාරණාවක් බවට පරිවර්තනය වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ වටපිටාවක් එක ඒ වගේ වටපිටාවක් සාමාන්‍ය ජීවිතයේදී පුරුදු කරලා පරයන්කයට හෝ සක්මනට එනකොට ඒකට සාපේක්ෂ වෙන විදිහේ අත්දැකීම් සමුදායක් ඇති වෙන්න පටන් ගන්න පුළුවන්. මොකද දැන් අර වැඩ කටයුතු කරලා මෙහිතම වැඩ කටයුතු කරලා පරයන්කයට ආපුවාම ඒ වැඩ කටයුතුත් එක තිබිච්ච සිහියක් තිබුණා හින්දා එයා අර පරයන්කයට වඩා වැඩ කටයුතු කීපයක් සිදු වෙන ගමන් සිහිය තියාගන්න දැන් ටිකක් ඉගෙනගෙන හෝ රුචිකත්වයක් දක්වන බවක් තියෙන්න පුළුවන්. ඒක හිඳ වෙන්න පුළුවන් පරයන්කයට ආවට පස්සේ අර නිදිමත වගේ දෙයක් ඇති වෙන්න ප්‍රකට වෙන්න වැඩි වෙන්න වගේ පටන් ගන්නවා. නමුත් අම්මම කිව්වා ආපහු සක්මනට ගියාම ඒක වෙනස් වෙච්ච ස්වභාවයක්. ඉතින් ඒකින්ද අපි බලමු අපි ඕකත් එක්ක ඉගෙන ගන්න පුළුවන් වේවි. අපේ හිත ටිකක් අභ්‍යන්තරයට ගැඹුරකට අරන් යන්න පුළුවන්ද ඊට වඩා එහෙම නැත්නම් මේ තියෙන ස්වභාවයේ තේරුම් අරගෙන ඒ ඒ ඒ තියෙන ස්වභාවයක් එක්ක කටයුතු කරන්න ඉගෙන ගන්න කොහොමද කියන්නේ දැන් වැඩ කටයුතු කරලා ආවට පස්සේ අර සක්මනත් එක්කම ඉඳලා ඒ සක්මණෙන් තව ටිකක් හිත අභ්‍යන්තරයට අපිට ගන්න පුළුවන්කමක් තිබ්බොත් ඒ තිබ්බට පස්සේ ඒ තිබීමත් එක්ක ඊළඟට සක්මනට යනවා නම් මම හිතනවා ගොඩක් සාර්ථකයි කියලා. එහෙම නැති වුණොත් එහෙම අපි අර අපේ හිතේ තියෙන එක කාරණාවක් හිතට ග්‍රහණය කරගන්න පුළුවන්කම තිබ්බා වුණාට ඊට වඩා වෙනස් දෙයක් වෙනස් දෙයක් කරන්නට අමාරුවෙන් දරන වෑයමක් වගේ දෙයක් තියෙන්න පුළුවන්. ඉතින් අන්න ඒක හින්දා අපි පුළුවන් තරම් මේ වර්තමාන මොහොත තුළ අපි ගාව තියෙන ඒ ඒ ඒ ඒ අවධානයට ලක් වෙන ප්‍රදේශය අවධානයට ලක් වෙන ඒ සීමාව කොච්චරක්ද කියන එක තවදුරටත් හවුරු කරගන්න තේරුම් ගන්න ඉගෙන ගන්න බලමු. එතකොට අපටම තේරෙවි සමහරක් වෙලාවට දැන් වැඩ කරනකොට සිහිය ඒ විදිහට පැවතුනා නම් වැඩ කටයුතු කරන විදිහත් එක්ක සිහිය පුරුදු කරන්න අවස්ථාවක් හම්බ වුණා නම් එහෙමනම් ඒකේ තේරුම අර හිත අභ්‍යන්තරයේට නැත්නම් ශරීරයේ අභ්‍යන්තරයේට අවධානය ගන්නවට වඩා එයා මේ වෙලාවේදී පුරුද්දක් තියෙන නැත්නම් එයාට මේ වෙලාවේදී පුළුවන්කමක් තියෙන්නේ හිතට මේ වෙලාවේදී ග්‍රහණය කරගන්න අල්ලගන්න පුළුවන්කමක් තියෙන්නේ අර බාහිර ස්වභාවයන් ඒක අර ස්පර්ශයන් වෙන ඒවා ඊට පස්සේ දකින්න දේවල් ඇහෙන දේවල් අන්න ඒ වගේ ටික විතරක් වෙන්න පුළුවන් නේ ඊට අභ්‍යන්තරයට යන තාමත් මැලි ස්වභාවයක් හෝ නොහැකි බවක් තියෙන්න පුළුවන් එහෙම වුණොත් තමයි අපිට ගොඩක් හොඳයි මේ ස්වභාවයේ තේරුම් අරගෙන ඒ ඒ ස්වභාවයට සමාන දෙයක් තුළ භාවනාව කරගෙන යන්න හිතට පුරුදු කරනවා නම් එතකොට ලේසි ලේසි මාර්ගයක් එක්කයි ඒක අරගෙන යන්නේ. ඒ ලේසි මාවත තුල යනකොට අපිට ඊළඟ අවස්ථාවේ හිත අභ්‍යන්තරයට යන එක හොඳට තේරුම් අරගත්තට පස්සේ ඊළඟට ආනාපානය වගේ දෙයකට යන්නට කිට්ටු වෙන්න පහසු වෙන්න පාරක් හැදෙන්න පුළුවන්. එහෙම නැතුව අර බාහිරින් තියෙන ඒ අවධානය තියාගෙන පරයන්කයට යනවා අපි එකපාරටම ඒ ඒ කියනකොට අපි උත්සාහ කරනවා කියන්නකෝ එකපාරටම ආනාපානය හොයන්න හෝ බලන්න නමුත් හිත මේ වෙද්දි ගොඩාක්ම සුසර වෙලා තියෙනවා නම් කම්ෆර්ටබල් වෙලා තියෙනවා නම් අර බාහිර දේවල් දේවල් එක්ක ඉන්න එයා ඊට පස්සේ අකමැති වෙන්න පුළුවන් ඇත්තටම කියනවා නම් බැරි වෙන්න පුළුවන් අගෝචර වෙන්න පුළුවන් අර අභ්‍යන්තරිකව තියෙන ඒ ඒ ඒ දේවල් ටික හසු කරගන්න. ඉතින් ඉන්නේ එහෙම කාරණාවක් තියෙන්න පුළුවන්. ඒකෙන් තමයි බලමු අපි අර මානසික ස්වභාවය තේරුම් අරගන්නවා. කායික ස්වභාවය තේරුම් අරගන්නවා. කියන අර වර්තමාන මොහොත තුලදී සිහියට ග්‍රහණය වෙන දේවල් ටික හොඳට තේරුම් අරගෙන ආන් ඒකත් එක්ක ඊළඟ වෙලාවේදී භාවනාවට යන්න බලමු. කොහොම නමුත් මේ හැම එකකම ඉඟි වෙන්නේ තේරෙන්නේ, පේන්නේ පටන් ගන්න අපි අර පංච නීවරණ කියන දේවල් වලට අහු නොවි, යට නොවි සිහිය කියන දෙයට ප්‍රධාන තැන දෙන්නට වර්තමාන මොහොතට ප්‍රධාන තැන දෙන්නට එහෙම නැතිනම් මට උමනාදේ කරන්න යනවා හෝ හිතනවා හෝ කියන දෙයින් මොහොතකට හෝ නිදහස් වෙන්නට නැත්නම් අර ආත්ම සංඥාවෙන් බැහැර වෙන්නට පොඩ පොඩ අපේ හිත උරුදු වෙමින් පවතින බව ඉතින් ඒ අදින් බලනකොට කමඨාන් වාතා ඇත්තටම සාර්ථකයි. වගේම සාමාන්‍ය ජීවිතයේදීත් ඕක වෙන විදිහ ගැන කියාපු එකකින්ද ලකුණු 10ක්ම දෙන්න කැමතියි මම ඇත්තටම කියන්නේ. ඒක බොහොම හොඳ දෙයක්. මොකද අහන්න සන්තෝෂ දෙයක් ඒක. මොකද මේක ඒ වෙලාවටත් යන තරමට මතක් වෙනවා නම් ඇත්තටම ඒක ඒක ගොඩාක් ලොකු වර්ධනයක් හැටියට මම කියන්න කැමතියි. මොකද අපි ගොඩක් වෙලාවට ඉන්නේ ওই කියන පංච නීවරණයන් වලට යට වෙලා. ඒක එහෙම වුණාම අපිම දන්නේ නැහැ මේ අපි කරන කියන දේවල් වල තියෙන සාර්ථක අසාර්ථක භාවය ගැන අපිටම තේරෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ සූත්‍රවල කියලා තියෙනවා. ඉතින් නමුත් සිහියට ආවනම් සතියට ආවනම් පැමිණියානම් එහෙමනම් අපි මේ මේ සිද්ධ වෙන දේවල් වල තියෙන යථා ස්වභාවය තේරුම් ගන්න දැක ගන්නට අවබෝධ කරන්න පටන් ගන්නවා. අන්න ඒ වෙලාවේදී තමයි අපි ඇත්තටම දුකෙන් නිදහස් වෙනවා කියන එකේ තේරුම මොකක්ද කියලා ඉගෙන ගන්න පටන් ගන්නවා. බොහොම හොඳයි කමටහන් වார்த்தාව. තව ටිකක් කොහොම කරගෙන යන්නම් මේ. බලහත්කාරකමක් කරන්න එපා. ඒ වෙනුවට ස්වභාවිකවම මේකට සිහියට වැඩෙන්න ඉඩ සලසන්න. සිහිය නමුත් එන වෙලාවල් වලදී ඔකට අසීහිය දාගන්න එපා. උදාහරණයක් ඇටියෙ දැන් හිතන්නකෝ කාලයක් මම මෙහෙම එකක් කරලා තිබ්බා. සක්මන් කරනකොට මට හොඳට සක්මන තේරෙනවා. නමුත් මං හිතාමතාම ඕකට කනට ගහගත්ත රියෆෝන් එකක් ගහලා බණ අහන්න ඒ වෙලාවේදී. දැන් එතකොට අර අර තිබිච්ච ඒ පුරුද්දට මං ඔන්න හිත දුවන්න එකක් හදලා දීලා තියෙනවා. නමුත් හිතාමතාම බණ අහන්න ඕන වෙලාවට සක්මන් කර කර බණ අහනවා ඒක වෙනයි. නමුත් අර භාවනාවකුත් කරන්න ඕන වෙලාවට බණක් අහන්න කියලා හිතපුවාම ඒක වෙනයි අන්න ඒ වගේ හිත ඉගෙන ගන්න පටන් ගනීවි. කාලයක් යනකොට නැත්තම් අපි මේකට මොහොන දෙන්න මොහොන දෙන්න අර 100ට ප්‍රධාන තැන දෙන්න පරිමුඛං සතිය උපට්ඨපත්වා කියන 100ට ප්‍රධාන තැන දෙනවා කියන ඒ ඒ ඒ අදහසට කිට්ටු වෙන්න කිට්ටු වෙන්න අපි දැක ගන්නට දැන ගන්නට පටන් ගනීවි අපේ හිත ඇතුලේ හැංගිලා තියෙන සංගතක කෙලෙස් රොඩු මොනවද කියලා. ඒවා දකින දකිනකොට චුට්ට චුට්ට දැක දැක අපි බහැර කරන්න බලමු. කොහොම නමුත් ඔය කියාපු හැටියට පුරුදු කරන්න බලන්න වැඩ කටයුතු කරනකොට ඒ වගේ දේවල් වලදී විශේෂයෙන් බුදුහාමුදුරුවෝ කියන්නේ අර වැඩක් පටන් ගන්නකොට වගේ අන්නේ මතක් කරන්න කියලා තමයි. එතකොට අපිට හොඳ ස්ටාර්ට් එකක්, හොඳ ආරම්භයක් අර ගන්න පුළුවන් කමක් හම්බ වෙනවා. උන්වහන්සේ අර සතිපට්ඨාන සූත්‍රයේ කියන්නේ අර අර චීවරේ අඳිනකොට තනිපට අඳිනකොට තනිපට ගැන මෙනෙහි කරන්න, තනිපට අඳින විදිය මෙනෙහි කරන්න ආන් වගේ. ඒ ඒක ඒක එතනින් මෙනෙහි කළාට පස්සේ අපිට ඊළඟට හදාගන්න අවසරයක් තියෙනවා. ඊළඟ ටික සිහිය දිනු වෙන විදිහට ඊළඟ මොන හරි කටයුතු ටිකක්. ඉතින් හොඳම දේ තියෙන්නේ ඒකේ ඒකේ ආරම්භයේ පටන් ගත්ත විදිය හොඳට මතක තියාගෙන ඉඳලා ඒ දේ නැවත නැවත නැවත නැවත පුරුදු කරන්න. ඒ දේ නැවත නැවත නැවත නැවත මතක් වෙන සිහිපත් වෙන ප්‍රමාණයට පුරුදු කරන්න. අන්න එතකොට අපිට තව කාලයක් යනකොට සතිමත් වුණා ඉන්නවා කියන ඒ තැනකට හිත ගන්න පුළුවන් වෙනවා. එහෙම වුණොත් එහෙනම් අපි මමත්වෙන් නිදහස් කරගෙන නමුත් ජීවත් වෙනවා කියන තැනට පමිනේවි කියන මම විශ්වාස කරනවා. බොහොම සතුටුයි. පෙරුවන් සරණයි මහස ගොඩාක් පිං සිද්ධ ඔව් බොහොම කෙටි ප්‍රශ්නයක් මම හිතන්නේ කෙටි මේ උත්තරයකුත් වෙයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම අහන්නේ මෙඩිටේෂන් බේසිකලි අහන්නේ මෙඩිටේෂන් කිරීමට වඩා සුදුසු වේලාවක මද්ද කියන එක මගේ දැන් මෙහෙම කියනවා අත්‍තරම මම ඒ කියන්නේ හැකි වෙලාවට දැන් මගේ සාමාන්‍ය දිනචරියාව රෑ 10ට බුද්ධ ගන්නවා උදේ 4යි 4 මාර උනාට 4 උනාට පස්සේ ඇහැරුණාම ඇහැරෙනවා එළාම් එක වැඩ කරනවා 4:45ට සමහර දවස්වලට මම රාත්‍රියේ 1ට විතර ඇහැරෙනවා හ්ම් ඒ ඇහැරුණාම සාමාන්‍යයෙන් හොඳ මනසක් තියෙනවා ඒ කියන්නේ හොඳ නිකන් අමාරුවක් නෑ හරි නිදහස් කියලා හිතෙනවා ඒ කියන්නේ නිදිමතක් නැහැ කියලා දැනෙන වෙලාවක් තියෙනවා. ඒ වෙලාවට මම තව අහලා තියෙනවා අහලා තියෙනවා වෙද රිසර්ච් වලිනුත් තියනවලු මේ මිනිස්සයා කියන එක්කෙනාට නිදා ගන්න හොඳම වෙලාව 12යි 3යි අතරත කියලා. ඩීප් ස්ලීප් එකට ගියොත් හොඳයි කියලා. ඒ වෙලාවට තමයි ඔය හෝමෝන් ශරීරයේ හැම නිපදවීමක්ම නැත්තම් අර රීජුවනේට් කරන්නේ බොඩි එක. ඒ වෙලාවට තියෙන ඩීප් ස්ලීප් එකකින් කියලා. මගේ ප්‍රශ්නේදී එන්නේ දැන් ඒ එකට විතර ඇහැරිලා හොඳ මානසික තත්ත්වකින් ඉන්නවා නම් ඒ වෙලාවට භාවනාවක් කිරීම සුදුසුද කියන එකයි මට ඒ වගේම දැල්ලා තියෙනවා සමහර වෙලාවට ඒ වගේ හොඳ භාවනාවකට යන්න පුළුවන් නමුත් ඊට පස්සේ කෙලින්ම ඒ කියන්නේ විනාඩි 5කින් 10ක් ඇතුළත නිින්දට ගියොත් නිින්ද යන එක නිින්ද එන්නේ නැහැ ඒ කියන්නේ එතකොට නිින්දෙන් නිකන් ඇහැරිලාම වගේ ඉන්නවා ගොඩක් වෙලා. ඒකට හේතුව මොකද්ද? ඒ ඒ වෙලාවට ඒ වගේ දෙයක් මම දැන් ඒ නිසාම මම ඒ වෙලාවට මේ මොකක් හරි උණුසුම් පානයක් අරගෙන ඉවරලා ඒ කියන්නේ හුඟක් වෙලාවට වතුරක අරගෙන ඉවරලා ආයෙ නිින්දට ගියාම නිින්ද යනවා. ඒ ඒ වගේ වෙලාවට භාවනා කිරීම සුදුසුද කියන එකයි මගේ අස භාවනා කිරීමෙන් පස්සේ නිින්දකට යන එක සුදුසුද? නැත්නම් භාවනා කිරීමෙන් පස්සේ ටික වෙලාවක් ඉඳලා ඉවරලා යම් කිසි වැඩ කටයුත්තක ඒ කියන්නේ දිගටම ඇහැරිලා ඉන්න වැඩ කටයුතු වල යෙදෙන එකද සුදුසු? භාවනාව කියන එක තමයි දැන් අපි කියමු සතිපට්ඨානය කියන වචනයට ගත්තොත් ඒක ගැන විතරක් කතා කරන්න හේතු වෙන්නේ මේදාවිචින් ආමුදුරෝ ඕක විතර පුරුදු කරේ මේ පහුගිය අවුරුදු 12. ඒකෙන්ද. ඉතින් උන්වහන්සේගේ විස්තර කිරීමේ හැටියට සතිපට්ඨානය ගැන තමයි කියන්නේ භවනාව හැටියට. කොහොම නමුත් ඒක කරන්න ඔය කියන හැටියට නම් තාත්තේ ඇත්තටම අපිට විශේෂ වෙලාවක් මං හිතන්නේ ඕමනාම වෙයි කියලා ඕනම වෙලාවක් සුදුසු වෙන්න පුළුවන්. හැබැයි අපි මේකට කෝඩු නිසා මේකට තාමත් ආගන්තුක නිසා අර අපි ගාව ගොඩාක් අදහස් තියෙන්නත් පුළුවන් අපි ඉගෙන ගියාගත්ත දැනීම් වලින් අපගේ අධ්‍යක්ීම් හෝ දැනුවත් වෙලා තියෙන මොනවා හරි මේ දේවල් හින්දා අපි මේකට අර සමහර විටක කිරිපාරක් වගේ දෙයක් වෙනවා වෙන්නත් පුළුවන්. ඊට වඩා මම කියන්න කැමතියි ඔබතුමාට පුළුවන් ඕනම වෙලාවක් තියෙනවා නම් භාවනාවක් කරන්න. ඒක හිතන්න එපා තාත මේක පැයක්ම කරන්න ඕන කියලා. ඔය කියාපු විදිහට විනාඩි 5ක් නම් කෙරෙන්නේ. ඇත්තටම කියනවා නම් දැනට තියෙන මනසේ ස්වභාවයට භාවනාවක් කරන්න හිතට ඒ විදිහේ ස්වභාවයකට වෙලා ඉන්න ඒ වගේ ස්වභාවයක් පවත්වන්න පුළුවන් කාලේ විනාඩි 5යි කියන එකයි ඕකේ ඇත්තම සැබෑම අර්ථය. මගේ භාවනාව වුණත් මම පටන් ගත්තේ සමා වෙන්න සාමාන්‍යයෙන් මම භාවනාවට යෙදුනොත් මට විනාඩි 20ක් 30ක් වුණත් සිටීමේ හැකියාව තියෙනවා. නමුත් දැන් ඒ වෙලාවට ඒක කරලා ඉක්මන් ඒ විනාඩි 5කින් විතර නිින්දට ගියොත් මට නිින්ද යන්නේ නැහැ ඊළඟ එළි වෙනකම්. අන්න ඒකයි එතන ඒක එහෙම වෙන්නේ ඇයි කියන එකයි මෙහෙම ඔව් දැන් මනස අපි හිතමුකෝ භවනාව අපි හරියටම සිද්ධ වුණා කියන්නකෝ සතියේ සතිය දිනු කරන හැටියට මම දන්නේ නැහැ ඔබතුමා කරන භාවනාව මොකද්ද කියලා නමුත් වටේ වුණා. ඔව් එහෙනම් හිමුණා නම් තාත්තේ කොහොමත් ඕක තුලින් අපිට උගන්වන්නේ හිත විවෘත කරන්න. හිතේ හිතේ විවෘත භාවය ඇති කරවන්න. හිත විවෘත වුණා නම් ඒ හිතේ විවෘත භාවය විනාඩි 5ක වගේ ප්‍රමාණයක් තිබුණා නම් නමුත් අපේ හිතමනාපයට හෝ අපේ කැමැත්තට අපි භාවනාව අයින් කළා නම් භාවනාව අයින් වුණාට හිතේ ස්වභාවය ඒ තරමට අයිමුනේ නැති වෙන්න පුළුවන්. මොකද එයා එයා ඒ හිත විවෘත කරගන්න එක ස්ටාර්ට් කරලා පටන් අරගෙන ඒක ක්‍රියාත්මක කරන්න නැත්නම් ඒ පැත්තෙන් ඒක වඩා වඩා වඩා ගන්න හෝ වර්ධනය කරගන්න පටන් අරගෙන ගියා වෙන්න පුළුවන්. ඒ වෙලාවට දැන් නිින්ද කියලා කියන්නේ ඇත්තටම හිත වැහෙනවා වගේ දෙයක් හින්දා ඒ දේවල් ටික අර කට් ඔෆ් වෙලා නිකන් ෂට් ඩවුන් වෙනවා වගේ දෙයක් වෙන හින්දා සමහර වෙලාවට එතනදී නිින්ද කියන එකට අපි මනාප වුණාට හිත රුචි නැති වෙන්න පුළුවන්. භාගදා ඒක වෙන්න පුළුවන් උතනට තියෙන හේතුව. ඉතින් මෙහෙම එකක් මට ඒත් එක කියන්න පුළුවන් දැන් රෑ එකට කියන ওই වෙලාව තුළ ඔබතුමාට පුළුවන්කමක් තියෙනවා නම් භාවනාවක් කරන්න හොඳයි මොකද ওই වෙලාවට සද්ද බද්ධ ඉතින් ගොඩක් අඩු. මේකින්ද බොහොම බොහොම නිහඬ කලංක වටපිටාවක් නම් හොයා ගන්න ඇති කරගන්න පුළුවන් වෙන්නත් පුළුවන්. ඒ හැරෙන්න එහෙම නැතුව අර දවසේ සාමාන්‍ය වෙලාවක දැන් උදේ අවදි වුණාට පස්සේ සාමාන්‍ය දැන් අපේ වන්දනාවක් වුණත් තියෙන්නේ මෙහෙනම් මම කරන්නේ පාන්දර 4:00මාරට වගේ. ඊළඟට හවස කරන එක ඔය හවස 6:45ට වගේ කරන්නේ. ඉතින් අන්න ඒ වගේ අර එක එක අර අපිට දරා කියා ගන්න පුළුවන් වෙලාවක දාගන්නවා නම් හොඳයි කියලා විශ්වාස කරනවා. ඒ හේ හැරෙන්න අර අර අර තියෙන විද්‍යාවේ තියෙන සාක්ෂණීක ඒ කාරණාත් මේකට එකතු කරගන්නට උනොත් සමහර විට අපිට ටිකක් පැටලෙවිල්ලක් වෙන්න පුළුවන් කියන අදහසක් මම හිතනවා. විශේෂයෙන්ම භාවනාවට හොඳම කාරණාව තමයි අපි ගාව තියෙන අදහස් උදහස් සහ දැනුම් සම්භාර කියන ඒ ඔක්කොම ටික පුළුවන් තරමකට ඇත්තකින් තියලා ඒ දේවල් ටික බැහැර කරලා භාවනාවට යනවා නම් අර අර විවෘත නිහඬ වෙච්ච මනසකින් ආහනශීලී මනසකින් අන්න එතකොට භාවනාව හොඳට ක්‍රියාත්මක කරගන්න පුළුවන් කමක් හම්බ වේවි කියන එක නම් කියන්න කැමතියි. එහෙම නැති වුණොත් එහෙනම් අපි ගොඩක් වෙලාවට අර මොකක් හරි ඒ දේශනාවක තියෙන දෙයක් හෝ මොකක් හරි ඉගෙනීමක් හෝ පසුපස හඹා යනවා වගේ අන්න එහෙම කාරණාවක් වෙන්න පුළුවන්. ඒක අපේ ජීවිතේට සම්බන්ධ කරගන්න බැරි සම්බන්ධ නොවන කාරණාවක් පසුපස යනවා වගේ දෙයක් වෙන්නත් පුළුවන් තාත්තේ. ඒක හින්දා පුළුවන් තරම් අපි බලමු මේක අපිට සූටබල් කියලා වගේ කියන අපිට දරා ගන්නට පුළුවන් අපිට මේක දරා ගන්නවා කියන වචෙන් තමයි හරියන්නේ මම හිතන්නේ. ක්‍රියාත්මක කරගන්න ලේසිම වෙන අවස්ථාවකදී භවනාවට වාඩි වෙමු කියලායි මම යෝජනා කරන්න කැමතියි. අනිත් එක තමයි භවනාවේදී වුණත් අර ගොඩක් වෙලාවක් ගැන හිතන්ට නාකයි. ඒ වෙනුවට ආනාපානෙ නම් බලන්නේ මගේ පුද්ගලික යෝජනාව නම් අර විනාඩි 15ක් හෝ 20ක් හෝ කීපයක් උපයක් හරි ආනාපානෙ බලනවා කියන හිත වෙනුවට අපි පුළුවන් තරම් හිතන්න බලමු මම එක ආනාපානයක් බලනවා එක ආනාපානයක් දකින්න උත්සාහ කරනවා ඒක දැක්කට පස්සේ තවත් එකක් දකින්න උත්සාහ කරනවා කියන අන්න ඒ අර්ථයට යොමු කියන යෝජනාව මම කරන්න කැමතියි ඊට අමතරව පුළුවන් තරමක් අර භාවනාවට ලේසි වෙලාවක් ගන්නවා නම් හොඳයි. ඒත් එකම ආනාපානෙන් හිත විවෘත වුණාට පස්සේ තාත් ඉතින් තව ටිකක් භාවනාවට දාගන්නවා නම් හොඳයි ඉතින්. එහෙම නැති වුණොත් එහෙම කාලයක් අපි විනාඩි 5 5ම විතරක්ම පුරුදු කළොත් එහෙම හිත පුරුදු වෙයි ඉන ඒ විනාඩි 5න් පස්සේ අර පුරුද්දක් හැටියට හිතට යන්න පුළුවන් විනාඩි 5න් පස්සේ අනිවාර්යයෙන්ම මේක පොඩ්ඩක් පොඩ්ඩක් අසමතුලිත කරගන්න විදිහේ මානසිකත්වයකට හිතට හිත පුරුදු වෙලා තියෙන්න පුළුවන්. ඒක හින්දා පුළුවන් නම් බලන්න ටිකක් අර දවසේ තියෙන වෙලාවල් අතරත් යන රැන්ඩම්ලි බලන්න යම් යම් යම් යම් වෙලාවල් ටිකක් භාවිතා කරලා බලන්න පුරුදු කරලා බලන්න ඒ වෙලාවල් වලදී ඔබතුමාට අහු වේවි ආ මේ වෙලාවේදී ටිකක් ලේසි අපි හිතමුකෝ දවල් 12ට ඌ හරි අමාරුයි ප්‍රශ්නේ වැඩි නමුත් පාන්දරට ටිකක් හොඳයි හවසට හවස පහමාර හයමාර හත වගේ අන්න ඒ වෙලාවට හොඳයි අන්න ඒක අදකීමෙන්ම තේරෙන්න පටන් ගන්නේවි එහෙම වුණොත් මම විශ්වාස කරනවා මේක ගොඩක් ලේසි වෙයි කියලා මේ වැඩේ කරගෙන යන්න. එහෙම දරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. එහෙම තමයි. Bante, now you spoke about this mamatva and how to get rid, uh, that we should be trying to get rid of it. Yeah. Bante? Oh, hello. Can you hear me? Yeah, I can hear you. Ah, yes, thank you. Yes, yeah, so um, now when we meditate, I suppose that is uh, a way of trying to get rid of this uh, myself and mine and mamatva. But in our daily lives, uh, can you tell us how we can uh, carry out our duties so that we can at least try to minimize this mamatva? Well, මෙහෙම මේ පළවෙනියෙන්ම ඕක අර සිහිය තුල තියෙන ලාභය තමයි මම විශ්වාස කරනවා අපි සිහියට ප්‍රධාන තැන දෙන්න පටන් ගත්තාම සිහියෙන් ජීවත් වෙන පටන් ගත්තාම අපිට තේරෙන්න පේන්න පටන් ගන්නවා අපි දකින්න පටන් ගන්නවා මොන මොන වෙලාවල් වලදීද අපි මමත්වයට යටත් වෙලා ඉන්නේ මොන මොන වෙලාවල් වලදීද අපි මමත්වයෙන් බැහැර වෙන්නේ කියලා. එතකොට ඒ ඒ මමත්වයට යටත් වෙලා ඉන්න නැත්නම් මමත්වයේ තුලටම පළපදියම් වෙලා ඉන්න වෙලාවල් ටික ඒ කියන විදිහට අල්ලගන්න පුළුවන් වුණොත් ස්පර්ශ කරගන්න පුළුවන් වුණොත් ඊළඟට අපිට පුළුවන්කමක් හම්බ වෙනවා මමත්වේ නැති විදිහට ඒ කටයුතු ටික කරගෙන යන්න ක්‍රම හදාගන්න ක්‍රම උපායන් සකස් කරගන්නට. ඉතින් මම විශ්වාස කරනවා ඒකට හොඳම ක්‍රමයේ හැටියට වෙන්නේ අපි මේ මේ කියන විදිහට බුදුහාමුදුරු කියන හැටියට සිහිය පුරුදු කරන්නටම උත්සාහ කරන එක කියන එක නම් මම යෝජනා කරන්න කැමතියි. එතකොට තමයි අපිට තේරෙනවා ගොඩක් වෙලාවට දැන් අපි හිතුවා වුණාට දැන් පොතේ පතේ තියෙන හැටියට සමහර විට සලකන්නේ නැති වෙන්න පුළුවන් විශ්වාස නොකරන්න පුළුවන් අපි තුල මමත්වයේ තියෙනවද නැද්ද කියන අන්න ඒ වගේ දෙගිඩියා වගේ තියෙන පුළුවන් අවස්ථා ඇති ගොඩක් වෙලාවට. නමුත් අපි නීවරණ වලට යටත් වෙලා ඉන්න හින්දා. හැබැයි සතියට පැමිණියාට පස්සේ සිහිය කියලා කියන්නේ අපිට පෙන්වන්න පටන් ගන්නවා තීරුම් කරලා දෙන්න පටන් ගන්නවා අපි තුල දැනට තියෙන්නේ ඇත්තටම මොකක්ද කියන එක. ඒක තුල ගොඩක් වෙලාවටම අපි මමත්වයක නැති එහෙම මමත්වයක ඉන්නේ නැති අවස්ථාවක් ප්‍රකට වෙන්නත් පුළුවන්. කතා බහ කරනකොට මගේ අදහසටම තමන්ගේ අදහසටම අනුව යන විදිහට වැඩ කටයුතු කරන්න නැති අවස්ථා ඕන තරම් තියෙන්න පුළුවන්. නමුත් සාධාරණ සාධාරණ භාවය හෝ මොකක් හරි කාරණාවක් මත මත අපේ අදහස මත හෝ අපේ අදහසම මුදුන් පමුණවා ගන්නට කතා බහ කරන අවස්ථා තියෙන්නත් පුළුවන්. ඒ වගේමයි වැඩ කටයුත්තක් කරනකොට. ඒ වගේමයි හිතන පතන කොට. හිතන පතන එක නම් ඉතින් තමන්ගේ හිත ඇතුළේනේ තියෙන්නේ. ඉතින් ඔය වගේ තවත් විදිහකට දැන් ඇහැට දකින රූපය තුල, කනට අහන ශබ්දය තුල, නාසයට දැනෙන ගඳ සුවඳ තුල, දිවට දැනෙන ස්පර්ශය, ශරීරයට දැනෙන දිවට දැනෙන රසය, ශරීරයට දැනෙන ස්පර්ශය තුල වුණත් ඔය කියන විදිහට මමායනය තියෙනවද මමායනය එක්කද තියෙන එකක්ද තියෙන්නේ එහෙම නැත්නම් මේකට ඇලිලාද මේකට ගැටිලාද ඔන්න ඔය කියන කාරණාවල් ටික අපිට තේරෙන්න පේන්න පටන් ගනී. හැබැයි වැඩේ තියෙන යාම මේක අපි අර ඉගෙනගෙන තියෙන ධහමේ හැටියට මේවා අපි හිතනවා ආ මේකේ මෙන්න මෙහෙම එකක් මේ විදිහට පුරුදු කරන්න ඕන කියලා. නමුත් සතිපට්ඨානයේ අනුව කියලා දෙන්නේ බුදු පියාණන් වහන්සේ අපේ ජීවිතය තුළ තියෙන දේ ටික තීරුම් ගන්න තේරුම් අරගෙන ඒක තුල සකස් කරන්න තියෙන දේ විතරක් සකස් තව සමහර කාරණා තියෙන්න පුළුවන් ඇත්තටම සකස් කරන්න ඕන නැහැ. ඒ දේවල් ඇත්තටම මේ වෙනකොටත් නිවිසනසිලාම තියෙනවා. උදාහරණයක් හැටියට අර අම කෙනෙක් අර හැව සිල්පද ගැන ඒ අහන ප්‍රශ්නේ වගේ බොහොම හොඳ ප්‍රශ්නයක්. ඒ වගේම දැන් සමහර විට අපේ ජීවිතය තුළ අපි සිල්පදයක් සමාදන් වුණේ නැති වුණාට අපි ඇත්තටම හදවතින්ම සිල්පද ටික රකින්න වෙනවා. අපේ හදවතින්ම ඒ සිල්පද මොන මොන හරි ඒ ආරක්ෂා කෙරෙන සිල්පද තියෙන්න පුළුවන්. එතකොට හැබැයි අර බාහිරින් අපි ඉගෙනගෙන තියෙනවා නම් එහෙම අපි අපි අපි මේ මේම සිල්පද රැකීම යුතුයමයි කියලා. එතකොට අපිට ප්‍රශ්නයක් එන්නත් පුළුවන්. ඇත්තටම ඉතින් මම මේක රකින්නවනේ. මගේ ඇති මේක රැකිනවනේ කියලා. අන්න ඒ වගේ සිහිය අපිට පෙන්නලා දෙනවා. සිහිය අපිට පාර හදලා දෙනවා. සිහිය අපිට ආලෝකයක් මතු කරලා දෙනවා. හැබෑවටම අපේ ජීවිතය තුළ තියෙන මමත්වයේ ස්වභාවය මොකද්ද? ඒක ඒක ක්‍රියාත්මක වෙන හෝ මමත්වයකින් ක්‍රියාත්මක වෙන හෝ මමත්වේ නැතුව ක්‍රියාත්මක වෙන ඒ ඒ ප්‍රමාණයන් මොනවද කියන්නේ. එතකොට හැම අවස්ථාවකම අපි අර අර සමස්තයක් ඇටියට ගත්තොත් මනුෂ්‍යයා කියන කෙනා ගොඩක් වෙලාවට අර අර එක එක හා සමාන කාරණා කීපයක් සිද්ධ වුණාට පස්සේ ඒකම තමයි අපේ ජීවිතය කියලා හිතන තරමට අර ටිකක් එහෙම පුරුද්දක් වගේ තියෙන්න පුළුවන්. ඉතින් ඒත් එක්ක අපිටත් අර කාරණා එකක් දෙකක් වුණොත් එහෙම අපිත් අර කොහොමද කියන්නේ ටිකක් අකුසල් විදිහට වැඩ කළොත් එහෙම හෝ ඒ ඒ අකුසල් ස්වභාවයට යන විදිහට කටයුත්තක් කරොත් අපේ හිත අපිට කතා කරලා කියන්න පුළුවනි ආ එහෙනම් මේ ස්වභාවය තුල තියෙන මේකක් විතරමයි කියලා. ඕක අර ගොඩක් වෙලාවට අපි සාකච්ඡාවේදී ගන්නවා මෙන්න මෙහෙම එකක්. සමහර අයත් කියනවා ඒගොල්ලෝ රාග චරිතම් කියලා. සමහර අයත් කියනවා ඒගොල්ලෝ දේශ චරිතම් කියලා. දැන් එතකොට ඇත්තටම කතා බහ වුණාම සංසය වුණත් අහනවා හරි දැන් රාගයක් තිබුණා නම් කොච්චර වෙලාවක් ඒ රාග සිතුවිල්ල තිබ්බද? එතකොට ඉතින් කියන දවසකට මෙච්චර නැත්නම් පැයකට මෙච්චර. එතකොට දැන් පැයකට විනාඩි 5ක් නම් රාගසිතුවිල්ල තියෙන්නේ. අනිත් විනාඩි 55ම ඉඳලා තියෙන්නේ රාගයක් නැතුව. රාගසිතුවිලි නැතුව. හැබැයි අපිට මේ විනාඩි 55 මතක නැහැ. මේ විනාඩි 55 අපි ග්‍රහණයට හසු වෙලා නැහැ. මොකද අපි මෙච්චර කාලයක් වගේ සංසාරගතව හුරු වෙලා තියෙන පුරුදු වෙලා තියෙන ප්‍රශ්නෙත් එක්කම නිදහසත් එක්ක ඉන්න නෙවෙයි නිවීමත් එක්ක ඉන්න නෙවෙයි ප්‍රශ්නේ තියෙනවා. නමුත් බුදු පියාණන් වහන්සේ උගන්වන්නේ ඒ ප්‍රශ්නේ නිදහස් වීමක් තියෙනවා. ඒ ප්‍රශ්නේ නැති නැති ස්වභාවයක් තියෙනවා. ඒ නැති ස්වභාවයකට යන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් අපි ඕක අර බාහිරින් ඉගෙනකට වුණාම තියෙන එක තියෙන්නේ අපි හිතාගන්නේ අහා එහෙනම් 100%ක්ම මේකේ තියෙන අවුලම තමයි කියලා අලුත්ම දෙයක් නිෂ්පාදනය කරන්න වගේ හදනවා. අන්න ඒකෙන් ගැලවෙන එකටයි මේ සතිපට්ඨානය උගන්වලා දීලා තියෙන්නේ. එතනින් තමයි සතිපට්ඨානේ හන්ද තමයි අපි ඉගෙන ගන්නේ අපි තේරුම් ගන්නේ මොන වෙලාවකදද මම මමත්වයට යට වෙලා මගේ ආත්ම සංඥාවට අනුවම නැත්තම් මගේ ඌමනාව එපාකමට විතරක්ම වැඩ කටයුතු කරන්නේ මොන වෙලාවකදීද එහෙම ස්වභාවයක් නැති මධ්‍යස්තව මම කටයුතු කරන්නේ මොන වෙලාවකදීද ওই මධ්‍යස්ත ස්වභාවයෙන් අයින් වෙලා අනිත් කෙනා කියන විදිහටම කටයුතු කරන්න උත්සාහ කරන්නේ කියන ඕගිනියන් කාරණා තුනක් හැටියට ගත්තොත් නිකන් උදාහරණයක් හැටියට සරල විදිහටම කිව්වොත් කියන්න පුළුවන් අපිට තේරෙන්න පේන්න පටන් ගන්නේ. සහ ඔය කියන කියන කාරණා තුන අතරේ තියෙන අනන්ත ප්‍රමාණ තව තව ක්‍රම අපිට අහුවෙන්න පේන්න ගනිවියා. එතකොට සාමාන්‍ය ජීවිතය තුළදී ඔය කියන මමත්වයෙන් නිදහස් වෙන විදිහට වැඩ කටයුතු කරන්නේ කොහොමද කියන එක මහානකොට මට නිකන් හිතෙනවා අපි හිතෙනවා කියලා මේ අපිට හිතනවා වෙන්න පුළුවන් මම එතකොට ඉන්නේ මමත්වයේ තුලමයි හැමදාම අපේ හැමදෙරෝනේ මේකෙන් අයින් කරගන්න මොකක් හරි එකක් කියන්න කියනවා ඇත්තටම මම කියන්න කැමති එහෙම එකක් නෑ මෙතන. එහෙම එකක් නැහැ. අපි මේ වෙනකොට අපේ ජීවිත තුළ සැනසෙච්ච ස්වභාවයන් තියෙනවා සැනසෙච්ච ප්‍රමාණයන් තියෙනවා අරගෙන බලන්න සල්ලේක තොල්පේ ඒකෙදි කියනවා අපේ ජීවිතය තුළ අපි මොකක් හරි වැරද්දක දුකක හිටියා නම් ඒ වැරද්දෙන් ඒ දුකෙන් නිදහස් වුණා නම් එකකින් ඒ එක කාරණාවකින් නිදහස් වුණා නම් ඒ කෙනා පරිණිරවාණයටපත් වුණා කියලා කියනවා ඒ කාරණෙන් විතරක්. ඉතින් ඒ අතරින් බලනකොට අපි ගාව ගොඩාක් මමත්වේ නැති අවස්ථා තියෙන්න පුළුවන්. ඒ ක්‍රම අපිට තාම මතක නැති වෙන්න පුළුවන්. අන්න ඕක හන්දමයි මම කියන්නේ අර කමටන් වார்த்தාව ලියන්න කියලා. අන්න එතනදි තමයි මොකද එතනදි තමයි එළියට එන්න පටන් ගන්නෙ මමත්වයක හිටපු මම මමත්වයක් නැති වෙන තැනට හිත ගත්තේ කොහොමද මේක පොත් 1000ක් කියුවට හම්බ වෙන්න පුළුවන් අපිට. අපිට පොත් ලියන්නත් පුළුවන් මේ ගැන. දේශනා ලක්ෂ ගණනක් අහන්නත් පුළුවන්. ඒ වුණාට අපේ ජීවිතයේදී ප්‍රායෝගිකව මේක සිද්ධ වෙලා තියෙන්නේ භාවනාවට මුහුණ දුන්න වෙලාවට විතරයි. සිහියට තැන දීලා මේ දේ දකින්න පටන් ගත්ත වෙලාවදී විතරයි. හැබැයි මේක අපි අර විදිහට සටහන් කරේ නැතිනම් එහෙම නැත්නම් මතක් කරේ නැතිනම් ඕක අමතක වෙලා යනවා. ඕක ඕක බැහැර වෙලා යනවා අපේ හිතෙන්. අන්න ඒක හන්දයි මම අර නිතර නිතරම කියන්නේ කමඨං වර්තාව ලියන්න කියලා. ඉතින් අම්මේ ඒ වගේ සාමාන්‍ය ජීවිතය තුළ කරන කියන කටයුතු පොඩ්ඩක් මෙනෙහි කරලා බැලුවොත් එහෙම ආපස්සට හිතලා කරලා බැලුවොත් එහෙම අපිටම අහුවේවි මමත්වයේ ඔස්සේ අපි වැඩ කටයුතු කරපු අවස්ථාවල් මොනවද? ඒ මමත්වයක් නැතුව වැඩ කටයුතු කරන කරපු අවස්ථාවල් මොනවද ඉතින් ඕකට ලේසි උපක්‍රමයක් හැටියට මම නම් පාවිච්චි කරන්නේ භවනාවට වාඩි වෙලා වුණත් සමාදාසලක් කරනවා මේක. එක වෙලාවක් අරගෙන දවසේ අපි හිතමුකෝ භවනාවට වාඩි වුණේ හවස 5ට නම් කල්පනා කරනවා හරි 3ට. හරි 3 ඉඳලා මොනවද මම කරපු වැඩ? අන්න එහෙම එහෙම මෙනෙහි කරන්න. මොනවද මම කරපු කතාවල් ටික. එහෙම මෙනෙහි කරන්න යනවා. මොනවද හිතුණු වචන ටික. එහෙම තව ටිකක් සිහිය දියුණු වුණොත් එහෙම සිහිය තියුණු වුණොත් එහෙම දැකපු රූප මතක් වෙන්න පුළුවන්. අහපු ශබ්ද මතක් වෙන්න පුළුවන්. ඒ ඒ ඒවා ඒවා අහනකොට දකිනකොට ඒක තුළ හැංගිලා තිබිච්ච අභිලාෂය, වමනාව මොකක්ද කියන එක තේරෙන්න පේන්න පටන් ගන්න පුළුවන්. අන්න ඒවත් එක්ක අවස්ථාවක් ඒවි සාමාන්‍ය ජීවිතය තුළ කොච්චරක්නම් තාමත් අර මමත්වේ මායයට යට වෙලා වැඩ කටයුතු කරනවාද කරනවාද කොච්චරක්නම් වෙලාවක් ඒ වගේ නිදහස් වෙලා ජීවත් වෙනවද කියලා. කොහොම නමුත් සාමකාමීත්වයෙන් හිටපු යම්කිසි වෙලාවක් තියෙනවා නම් දැන හෝ නොදැන ඒ වෙලාවේදී නම් ගොඩක් වෙලාවට අපි මමත්වයට යට නොවි හිටියා වෙන්න පුළුවන්. හැබැයි අපි අර සීය පුරුදු නොකලා හින්දා සීය පුරුදු කරන්නේ නැති හින්දා හෝ සීයට ප්‍රධාන තැන දෙන්න උත්සාහ නොකරපු හින්දා තවමත් ඒක අපිට ස්පර්ශ කරගන්න බැරි වුණා වෙන්න නම් පුළුවන්. ඒක so um, uh, uh, if we look at the Vedana, then that will be a, a good uh, starting point. Mukada, if we hmm. react Vedana, if we react to the pleasant or the unpleasant, hmm. uh, then uh, we can, uh, if, if, we, then we can understand that then we are creating the mama. Is yeah. that right, If That's we are all the time, uh, in, as you said, in a අර සාමකාම කාමික විදියට ඉන්නවා නම් ඉක්වනිමස් විදියට ඉන්නවා නම් that means we are not reacting. ඔව් ගොඩක් දුරටනේ ගොඩක් දුරට. ඒකත් එතකොට අපිට තවදුරටත් ඕකේ තුල මෙහෙම මේක ඒක ස්පර්ශ කරපු ගමන්ම බාගදා අපිට ඕකේ තුල තියෙන අර ගැඹුරු මාර්ථයට යන්න අමාරු වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ අර අර අර ඉස්සලා රම කිව්වාගේ සීලය අදි සීලයක් බවට පරිවර්තනය වුණා වගේ අපේ භවනාව තව ප්‍රඥාව ආදි ප්‍රඥාවක් බවට පරිවර්තනය නොවෙන්න පුළුවන්. එතකොට ඒ ඒ නමුත් ඒ ඒ ස්පර්ශ කරන මූලික ටික තුල අපි නැවත නැවත නැවත නැවත හිත පුරුදු කරන්න පුරුදු කරන්න හිත වඩන්න වඩන්න ඊළඟට කරන්න ඕන මොකක්ද කියන තැනට අපිට පාරක් පේන්න පටන් ගන්නවා. අපිට ඊළඟට තවදුරටත් මේ මමත්වයේ නැත්තම් මේ මමත්වයේ තියෙන කොටස් අණු කොටස් ටික අයින් කරගන්න විදිහට තව තව මොනවද කරන්න පුළුවන් කියන එක තේරෙන්න ගනී. මම හිතනවා ඒක හන්ද තමයි ඔය මාර්ගඵල ලබන උත්තරමයන්න් වහන්සේලාගේ කෙලෙස් එක එක කොටස් තියෙන්නේ. විශේෂයෙන්ම කිව්වොත් දැන් අනාගාමී වෙච්ච ඇත්තන්ට තියෙනවා කියලා කියනවා මාන උද්දච්ච අවිජ්ජා කියන දේ. ඉතින් ඒකේ තේරුම සෝතාපන්න වෙච්ච ඇත්තන්ට මාන උද්දච්ච අවිජ්ජා නෑ කියන එක නෙවෙයි තියෙනවා. ඒ වුණාට මේගොල්ලන්ට ඒක අල්ලන්න තේරෙන්නේ නැති වෙනවා. ඒක අල්ලන්න තේරෙන්නත් පුළුවන් සමහර විටක ඒකේ තියෙන ඕලාරිකම ගොරෝසුම ස්වභාවයන්. නමුත් අර වගේ හිතක් හදාගත්ත උතුමෙක්ට විතරක් වෙන්න පුළුවන් ඒක තුල තියෙන අර tiny little things පවා ඒ කියන්නේ බොහෝම ඊටාම කුඩා කුඩා සියුම් දේවල් පවා ස්පර්ශ කරන්න අල්ලන්න පුළුවන් වෙනවා. ඉතින් එතකොට ආමේ භාවනාව තුළින් ඔය කොහෙන් හරි පැත්තක් පටන් අරගෙන මේ වැඩේ කරගෙන යනවනම් ඒක සාර්ථක වෙනවා. දැන් අර සමාධි භාවනා සූත්‍රය අරගෙන බැලුවොත් එහෙම ඒකේ තියෙනවා කවුගේ දවසක අම කෙනෙකුත් මට එවුවා මේ සති සම්පජඤ්ඤ ළඟා කරගන්න පුළුවන් වෙන විදිහේ සමාධි භාවනාවකුත් තියෙනවා. ඒක තියෙන එතකොට ওই වේදනාව ඇතිවීම පැවතීම නැතිවීම කියන ඔය ඔය කියන කාරණාව දැන ගැනීම. ඇත්තටම කියනවා නම් සිහිය දිනු කරගන්න ලේසිම පැත්තක් හැටියට එතකොට ඔය වේදනාව අධ්‍යයනය කරන එක ගැන කියන්න පුළුවන්. හැබැයි මේක අර හිතාමතා කරන එකට වඩා මතුවෙන දෙයට අවධානය යොමු කරන එක ගොඩක් හොඳයි. කොහොම නමුත් භවනාව තුළදී ආම මේ කියන පුහුණුව තුළදී අපි කරගෙන යන හැම දෙයක්ම ගොඩක් තීරණාත්මකයි. තීරණාත්මකයි කියලා කියන්නේ සංසාරය තුළ තියෙන ලොකු ගැටයක් විසඳන. ලොකු ප්‍රශ්නයක් විසඳන. ඒකින්ද කොහොම නමුත් මේ කරගෙන යන එක හොඳයි. ඒ තියෙන විදිහට විශ්වාසය පවත්වාගෙන බුදු පියාණන් වහන්සේ කෙරේ මේ කියන මාර්ගයේ ආරෂ්ඨාංගික මාර්ගයේ කෙරේ විශ්වාසය පවත්වාගෙන ওই කියන විදිහට කටයුතු කරගෙන යන එක මහා ලාභයක් වෙන්න පුළුවන්. Yes, Mante, now when I do the sitting meditation with the breath meditation, Anapana, I, I do, um, I do experience uh, uh, um, very equanimous uh, um, good samadhi, Bhante. So that, that time, mm-hmm. uh, the, I, I suppose we lose the mamatva. Would that be right if I said that? Yeah, kind of, we could say. You know, because we, we get, get, we get lighter and we lose our, we don't feel the body so well and then we, um, it's a very uh, peaceful, happy state, pleasant state. Mm -hmm. so after that we yeah. go in and uh, go into equanimity. So I suppose that is that is also we are lose we are losing the mamatva. Yeah, but not totally though. You know. No, not mm. totally. Not totally යා ඒ ඒ ඒ හැම එකක්ම මේ අපිට මේ ඉස්තර ඉස්තර හැටියට වගේ අපි ගාව තියෙන අර මටම උවමනා විදිහට කරන්න ඕන කියන සංඥාව මගේම උවමනාවට අනුව කටයුතු කරන්න ඕන කියන සංඥාවෙන් බැහැර වෙන අවස්ථා ටික ඊළඟට ප්‍රකට වෙන්න ගන්න ওই ආකාරයෙන් තමයි. උදාහරණයක් ඇටියට දැන් බොඩි ලයිට් එකක් තියෙනවා නම් නැත්නම් බ්‍රෙත් එක කොහොමද කියන්නේ ඒක ඒක ඒක ස්වාභාවිකව ගලාගෙන යන ස්වාභාවික විදිහට ගලාගෙන යන පටන් ගන්නවා කියන්නකො. ඒ තේරුම බ්‍රෙත් එක මට මට කන්ට්‍රෝල් කරන්න දැන් උවමනාවක් නැහැ. නැහැ. මම කැමති වෙලා තියෙනවා. ඔව් මගේ පැත්තෙන් මම කැමති වෙලා තියෙනවා බ්‍රෙත් එකට තියෙන විදිහට තියෙන්න. ඒකම අනුමත කරනවා. මොකද මේ බ්‍රෙත් එක ලොන් වෙන්න පුළුවන් sometimes it will be short but yes both are the fine. අන්න ඒ වගේ අර අපේ හිත හිත හිත හැදෙන්න පටන් ගන්නවා මමත්වය නැති විදිහට හිතන්න. නැති විදිහට දකින්න. මමත්වයක් නැති විදිහට සලකන්න. මමත්වයක් නැති විදිහට ජීවත් වෙන්න. එතකොට අපි මේකේ තේරුම 100% මමත්වයෙන් නිදහස් වුණා කියන එක නෙවෙයි. නමුත් මමත්වයෙන් නිදහස් වීම කියන එකේ ඒ මාර්ගය මේකයි ඒකෙන් ඒකෙන් ලැබෙන ඵලය තුල තියෙන ප්‍රතිඵල මෙන්න මේකයි කියන අර ප්‍රායෝගික අත්දැකීම් ටික අපිට ඩිංග ඩිංග ඩිංග ඩිංග ස්පර්ශ වෙන්න පටන් ගන්නවා. හැබැයි මේක අර අපි කටපාඩම් කරලා හෝ අර සජහනාවකින් වගේ කියන එකක් නෙවෙයි. මේක අර නිතර නිතර නිතර නිතර භාවිතා කරන්න පුරුදු කරන්න අපිට මේක තේරෙන්න පටන් ගන්න කාරණාවකට නම් පත් වෙනවා. Oh, Bantemuk, because we can see our, uh, um, we can see the breath rising and passing away. So we have no control over that, Bante. Amen. Amen. So, so that is that is also um, uh, that is also the feelings arise and pass away. So that is also we are at Tavakalika, we, we are losing the mamatve. It's only temporary because once we come out of the uh, meditation, then again we are living in this world. Mm. So then mm. we become somebody else, uh, uh, whatever. So, but mm. at least when we are doing meditation, we, we can watch that for uh, temporarily. Yes, that's very true. ඒක නම් ඇත්තටම හරි. අපි ඒක අර ඕක ලස්සනට විස්තර කරන කටුකුරුන්දේ හැමදෙරෝ අර අර මොකද්ද කියන්නේ යෝධයෙක් ඇවිල්ලා ඉන්දියාවට කොහෙද ගියාලු ලංකාවේ ඉඳලා යනකොට එයා යගදාවෙන් ගැහැව්වලු එයා ගාව තිබිච්ච මොකද්ද ලොකු ආයුධයකින් මුහුදට ගැහැව්වලු හයියෙන් අහපු ගම මුහුදේ වතුර දෙබෑ වුණාලු පාරක් වගේ පේන. මේක ඉතින් හිස්ටොරික් කතා මේබි ෆික්ෂන් එනිවේ. නමුත් ඒ වගේ අර මොහොතකට අපි මේක තුළ තියෙන ඒ ඒ ස්වභාවය දකින්න පටන් ගත්තා වගේ වෙන්න පුළුවන්. හැබැයි මේක එහෙම නා කියලාම අපි මම හිතනවා අර ඕකම අපිට මමත්තක් වෙන්න පුළුවන්. ආ මම දැක්කා මේක කියලා ගත්තොත්. එහෙම නැතු එහෙමයි. එහෙම නැතුව අපි මේක අර නිහතමානීත්වය ඇති කරගන්න මේකට පැමිණෙන්න තව තව තව තව පැති හොයාගන්න බලන්න ඕනේ. මේක තුළ තියෙන විදහස සහ සාමකාමීත්වය ස්පර්ශ කරන්න ස්පර්ශ කරන්න අපිට මේකට එන්න එන්න එන්න එන්න තව තව තව තව අපිව යොමු කරන බවක් තියෙවි. අන්න ඒකත් එක්ක අපි ඉගෙන ගැනීමේ මමත්වයක් නැතුව ජීවත් වෙන එක කොයිතරම්නම් නිදහසක්ද මමත්වයක් එක ජීවත් වෙනවට වඩා කියලා. ඇත්තටම කියනවා නම් ඔය තපස්ස ගහපති වගේ සූත්‍රයක් අරගෙන බැලුවොත් එහෙම නිවන කියන දෙයට අපි ස්පර්ශ කර කර එනව යනවා. අන්න එහෙම ස්වභාවයක් විකුත් බුදුහාමුදුරු දේශනා කරනවා. ඒකට පක්ඛන්දති පතිදති සම්දිත්‍ත්‍ති තියෙනවා. ඒ කියන්නේ ඒක දකිනවා දැන දැන ඒකට යනවා ආපහු ඒක නැතුව ඉන්න බලනවා. මේක කම්පෙයා කර කර වගේ යන ගමනක් උදේ හරියට. අන්න එහෙම වුණාම අපි තේරුම් ගනිවියම අපේ ජීවිතය තුළ මමත්වයක් ඉන්න මමත්වයේ තුල ඉන්නේව මොනවද මමත්වයේ නැතුව ඉන්නේව මොනවද එතකොට භාවනාව තුළින් අපි ඉගෙන ගන්නවා නම් මමත්වයේ නැති වෙන්නේ මෙන්න මේ විදිහට වැඩ කටයුතු කරපුවාම කියලා ඊට පස්සේ අපේ භාවනා ජීවිතය තුළ ඒක ඒකට සම්පූර්ණ අවධානය දීලා පුරුදු කරන්න පුළුවන් වුණොත් ඊළඟට අපි යෝග සාමාන්‍ය ජීවිතයට තරංගය අරන්ගෙන ආවි සාමාන්‍ය ජීවිතයේදීත් අපිට පුළුවන් තරමට මේක වර්ධනය කරගන්න පටන් ගනීවි ඒක එතකොට අර මානසිකව හිතලා කරන දෙයකට වඩා හරි නිහඬ නිස්කලංක සාමකාමී නමක් වඩ පරිවර්තනය වෙනවා එමුණොත් එහෙම ඇත්ත ඔය කියන ඉකොනොමික් එක එහෙම නැත්නම් අර අර උපේක්ෂා සාගතත්වයේ තමයි අපේ ජීවිතයේ තියෙන සාමාන්‍ය ලක්ෂණයක් බවට පරිවර්තනය වෙන්නේ. ඒක ඒක බොහොම සුබවාදී තැනක් කියලා කියනවා. Banja, what was name of the, the sutta you said just now? This Nirvana Sutta? Tapusagahapati. Tapus Sorry, Bante? Tapusagahapati. Tapusagahapati. Yeah, it's in Anguttara Nikaya. Gahapati Ame. ගහපති. Okay. Thank you once. Yep. Thank you. ස්වාමීන් වහන්සේ අවසරයි. මට පුංචි දෙයක් මතක් කරන්න ඕනි කියලා හිතුණා ස්වාමීන් වහන්සේ. මම භාවනා කරනකොට ස්වාමීන් වහන්සේ අර කලින් දුන්න උපදේශයක් තිබ්බේ මම එක හුස්මක් සිහියෙන් බලාගෙන ඉන්න හිතුවා ඊට පස්සේ තව හුස්මක් එකට එකතු කරගත්තා කියලා ඒ ඒ විදිහට කරා කියලා ස්වාමීන් වහන්සේ ඒ ඒ ඒ උපදේශය තමයි මට ගොඩාක්ම ප්‍රයෝජනවත් උනේ. ඒක ඒක ගැන මට ගොඩාක් ගොඩාක් ඔබ වහන්සේට පින් සිද්ධ වෙනවා කියලා කියන්න කැමතියි. ආ ඒකද එතකොට අර අර ටාගට් එකෙන් අයින් වෙන්න හේතු වෙච්ච එක. එහෙමයි ස්වාමීන් වහන්සේ. ආ දැන් සතුටුයි මට ඒක. මම ලොකු දෙයක් හැබැයි මැසේජ් එක දාපුදනේ. මොකද ඕක මට අහුනේ රෙකෝඩ් එක අහනකොට. ඒක වෙද්දී තේරිච්ච එකක් තමයි ගියපාර අර වර්තාවේදී ඉදිරිපත් කරනකොට මම කිව්වේ මේ මටම තේරුණා මම මේ කියන්නේ ආනාපානෙත් බලන්න ඒ වෙලාවෙදිත් හිතන්න කියන එක වද්දෝ කියලා. ඉතින් ඒකයි මම මේ කියන්නේ අර ඔව් කමටහන් අර අර ආපහු හිතන එක ගොඩක් හොඳයි කියලා. පස්සේ ඒ වෙලෙම වගේ තමයි නෝනාට මම මෙසේජ් එක දැම්මේ මෙන්න මෙහෙම එකක් තියෙනවා. මම කිව්වේ මෙන්න මේ කාරණේ කියලා. අනේ ඒක බොහොම හොඳයි කියවපේ. ඒක එහෙනම් සාර්ථකයි තමයි. බලන්න මම පුතා සිහියට ප්‍රධාන තැන දෙන්න. එතකොට අර අපි උමනාකමට ප්‍රධාන තැන දෙනව නෙවෙයි. එහෙම වෙනකොට කොහොමද ප්‍රශ්න ටික විසඳෙන්න පටන් ගන්න ඕනනේ. බුදුහාමුදුරු කියනවානේ මමත් නිදහස් වෙනවා කියලා. ඒ නිදහස් වෙන විදිය වෙන කාටවත් නෙමෙයි Tamanට තේරෙන ඔක්කොටම කලින්. ඒක ඒක Tamanම දැනගන්න ඕනේ. ඔව්. සාදු සාදු හොඳයි. එහෙනම් අවසර ස්වාමීන් වහන්සේ මේ අපි අවසන් කරමු මම අර අපේ මීට ඉස්සෙල්ලා අර මේ රූපසිංහ මහත්තයායි ඊට පස්සේ අපේ චිත්‍රනෝන මහත්තයායි ආපු ප්‍රශ්න දෙකට ආසන්නව යන ප්‍රශ්නයක් අහන්න කැමති මේ වහන්සේට කෙටි පිළිතුරක් දීලා ඊට පස්සේ අපි අදට අපේ සෙෂන් එක නවත්තමු. දැන් මට එතුමිය කිව්වා වගේ දැන් අර මමත්වය කියන එක සක්කාය දිට්ඨිය කියන එක අපේ දිනදා ජීවිතේ තියෙනවා කියන එක දැන් අපි එදිනදා වැඩ කරනකොට මම හිතන්නේ ඒක අනිවාර්යයෙන්ම අපිට එහෙම දැනෙනවා. එතකොට මේ ඒක කඩා ගන්න අර ප්‍රායෝගිකව උභවහන්සේ දැන් අපිට උපදෙස් වගේක් දුන්නා. ඉතින් අර රූපසිංහ මහත්තයා කිව්ව විදිහට දැන් අර රාය අතරමඟදී ඇත්තටම නිින්දට යන්නේ නැතුව මට වුණත් එහෙම දෙයක් සිද්ධ වෙනවා මේ දිගට දිගට දිගට දිගට සිතුවිලි ඇවිල්ලා රෑ මැද වුණත් දැන් අපේ අර මම කියන පුද්ගලයා තමයි අපි ඉදිරියට සහ පස්සට සිතුවිලි වලින් ගෙනියනවා වගේ දෙයක් වෙනවා රෑ නිින්ද එන්නේ නැතුව. හ්ම් හ්ම් ඉතින් මම හිතන්නේ ප්‍රායෝගිකව සමහර වෙලාවට අපේ වයස්වලනුවත් නිින්ද අඩු වෙනවා ඇති. නමුත් දැන් ওই වගේ වෙලාවලදී මොකද්ද අපි ගන්න ඕනේ පියවර කියලා දැන් මට මතකයි අර රමණ මහේෂ කියන ඊශ්වරයාගේ පොතක් තියෙනවා ප්‍රසිද්ධ Who am I කියලා. ඒක මම හිතන්නේ භාෂා ගණනාවකට පරිවර්තනය කළා තියෙනවා. හ්ම්. එතකොට එතුමා කියනවා මත එතුමා නැතිලා දැන් අවුරුදු 100ක් විතර එතුමා කියනවා සිතුවිලි එනකොට කාටද මේ සිතුවිල්ල එන්නේ කියලා අපි මේ තව සිතකින් හිතන්න කියනවා. ඒක එන්නේ කාටද සිතුවිල්ල කියලා හිත දෙස බලන්න කිව්වහම හිත නවතිනවා කියනවා. එතුමා Hindu එතකොට ඒගොල්ලෝ ඒක කනෙක්ට් කරනවා අන්තිමට ක්‍රිෂ්ණට නමුත් දැන් මම උනත් ටික ටික බලලා තියෙනවා අපි හිත කාටද සිත එන්නේ කියලා අපි හිතාගෙන එහෙම වාගේ ගියොත් සමහර වෙලාවට එතනම හිතනවා මෙතන මම කියලා කෙනෙක් නැහැ මේ නිකන් සිතුවිලි එනවා යනවා මට කන්ට්‍රෝල් එකක් නැහැ නේද කියලා නිකන් ඒ වගේ අර මමව මමයා කැඩිලා ඩයිලූට් වෙන ස්වභාවයක් තියෙනවා හ්ම්. ඒ වගේ යම් කිසි මේ ධම්මජීව ස්වාමීන් වහන්සේ කියන ওই මමයා කඩා ගන්න යෝග කරන්න ඕනේ අපි කියලා දැන්. වහන්සේ වගේ අපිට මොනාහරි උපදේශ ප්‍රායෝගික ක්‍රම ටිකක් විස්තර කරොත් මම හිතන්නේ අපි කාටත් ඒක ප්‍රයෝජනවත් වෙයි කියලා. පහුගිය ටිකේ මම අර ගිය සතිත් කිව්ව මේක දැන් දානේ වර්ධනකොට අර සිතවිලි හිතන්න එන එක ඔක බෝවෙන රෝගයක් වෙලා තිබ්බනේ මට. ඒ කියන්නේ දානේ වර්ධනකොට පුරුද්දක් හැටියට අර එක වෙලාවට එක වැඩක් කරනවා කියන එක දැන් කාලෙක ඉඳලා කරන එකක්. හැබැයි දාන ටිකක් කටට අරගෙන ඕක හොඳට හපලා අවේ හපනකොට වෙනවනාත් වැඩ කරන්නේ නැහැ. අතට අරීමේ නිවාඩු දෙනවා, වැඩක් කරන්නේ නැතුව විවේක දෙනවා. ඒ වුණාට දාන හපලා ගිලලා ඊළඟ ටික අනන්න පටන් ගන්න කලින් තියෙන ඒ ඒ ඒ බොහොම සුළු සුළු ඒ නිමේෂයේදී හිත පනින්න උත්සාහ කරන බවක් තිබුණා. හිත පනින්න උත්සාහ කරපු බවක් තිබ්බා. ඔක මම එච්චර ගණන් ගත්තේ නැහැ මොකද ඊළඟට ඊට ඊළඟට තියෙන එකට අර හිත පුරුදු කරලා තිබිච්ච හින්දා මොකද්ද අර අනනකොට ඒ තියෙන ස්පර්ශ දැනගන්න වගේ දේවල් වලට ඒක සිහි පුරුදු කරන්න අර මටම ගෝචර වෙන ටිකක් හදාගෙන තිබිච්ච හන්දා ඒකට ගියා. හැබැයි ඔක කාලයක් තිස්සේ ওই විදිහටම වුණා. මොකද්ද? කෑම කනකොට සිහියෙන් කනවා ඊළඟට හිත දුවනවා ඒකට ඒක අනුමත කරනවා ඊළඟට අනනවා කාලයක් යනකොට තාත්තේ ওই සිතුවිලි හිතනවා කියන එක එතනින් ඒ චූටි වෙලාවට ඒ නිමේෂයේදී විතරක් සිද්ධ වෙන්නේ නැතුව ඕක ටිකක් වැඩි වර්ධනය වෙන්න පටන් ඊට පස්සේ ඔතනින් එහාට මම අනනවා තමයි එතන නැහැ. අන්න ඒ තැනටපත් වෙන්න උනා. ඕක තේරුනේ එන්නේ එහෙම ටිකක් ලොකු ප්‍රශ්නයක් වෙලා ගියාට පස්සේ. ඉතින් අර මට මතකයි අර උසස් පෙළ ගණන් වලට අපිට කියන්නේ මෙන්න මේ පාඩමක් සරල රේඛාව කියලා. හරිම කැමති පාඩමක්. ඔකේ උගන්වන්නේ තනි සරල රේඛාවක් ගන්නවා ඒ ඉඳලා B දක්වා කියලා. ඊට පස්සේ තවත් ඉරක් ගන්නවා මේ A ඉඳලා B හරහා C දක්වා කියලා තව ටිකක් එහාට. ඊළඟට කියනවා මේ AB සහ AC කියන ඉරි දෙකම අනන්තය දක්වා දික් කරන්න කියලා. බලනකොට මේක පටන් ගන්න තැන අංශක බොහොම දශම ගානක බොහොම සුළු පොඩි වෙනසක් තියෙනවා. හැබැයි මුලදී පේන්නේ මේ දෙකම එකක් හැටියට. ප්‍රශ්නේ තේරෙන්නේ මේක ගොඩාක් දුර දීර්ඝ වුණාට පස්සේ. මම භාවනාව තුලත් අපේ ජීවිතය තුල ඔය ඇති කරගන්න දේවල්වත් ඔන්න ඔය ඔය ලක්ෂණය මම දකිනවා. මුලදී අර මම දහනේ වරද්දපුන වෙලා ඒ කියන්නේ හපන වෙලාවට සිහිය තියාගෙන ඊළඟට හිත දුවන එක තේරුම් අරගත්තා වුණාට ඒක දුවන විත්තිය පසු කාලීනව කොහොම නමුත් අපි හිතට ආහාර දීලා තියෙන ඇත්තනේ හිතට කැම දෙන්න පුරුදු කරපු ආයනේ සිත දුවන්න පුරුදු කරපු අය හැටියට කාලයක් යනකොට අර සිහියට අවධානය දෙනවට වඩා කල්පනා කරන එක වැඩි වෙද ගතියකට ඇවිල්ලා තිබ්බා. ඕකෙන් අයින් වෙන්න මම මාර්ම දැඟලිල්ලක් දඟලන්න උනා. කොහොම නමුත් අවසානයේදී මට තේරුණා මෙන්න මෙහෙම දෙයක්. මොකද්ද? මට වොමනාකම තියෙන්නේ. මගේ මමත් ඒ තමයි මේ. මගේ වොමනාකම තියෙන්නේ ওই සිතුවිලි දුවන එක නතර කරලා. මෙතන සිතුවිලි දුවන්නේ නැති තැනක් බවට පරිවර්තනය කරලා මගේ වැඩ ටික කරගන්න. එතකොට ඇත්තටම මම ස්වභාව ධර්මයට අභියෝග කරන කෙනෙක් වෙලා නෙවෙයි. හිතේ සාමාන්‍ය ස්වභාවය ඉස්තුවන එක නම් මට ඒක ඒක ඒක දරාගෙන ඉන්න තරම් ඉවසීමක් නැති ප්‍රශ්නයක් මෙතන තියෙන්නේ. ඒ වෙනුවට මම තේරුම් ගත්තා අනේ ඒක දුවනවා නම් දුවපුවායි. දැන් ඔයත්තන්ට අර කියනවා වගේ ඒ කාරණේ මගේ තුල තේරුම් ගන්න වුණාම ඊට පස්සේ ඒ මොහොත තුල මම සමතුලිත වෙන්න ගත්තා. ඒ මොහොත තුල මම උපේක්ෂා සහගත වෙන තැනට පත්වෙන විත්‍යක් තේරෙන්න ගත්තා. එහෙම වුණාම තවදුරටත් හිත දිව්වා වුණාට ඒක මට ප්‍රශ්නයක් නෙමෙයි. ඒ විත්‍ය මම දැනගත්තා. මම තේරුම් ගත්තා. ඒ වෙනුවට මට ඊට කලින් උමනාකම තිබ්බා. ඕක අහක් කරලා දාලා ඒකට පයින් ගහලා මට ඕන දේ හදන්න පසු කාලේ ඉන්නම අර සිහියේ තියෙන ආනිසංසත් එක සිහිය පුරුදු කරපෙකේ තියෙන ලාභයත් එක ඒ ඌමනාව ඒ මම ආයනේ මට ඕන හැටියට කරනවා කියන එක මගේ ඌමනාවට අනුව සිදු කරනවා කියන එකෙන් නිදහස් වෙන්න ඔන්න හේතු වුණා. මම කියන්නේ මේක මමත් නිදහස් වීමක් කියලා. නමුත් මේකත් අයිති වෙන්න පුළුවන් එක. අන්න ඒ වගේ තාත්තේ අර වෙලාවේදී අපිට සිතවිලි දුවන එකක් නම් තියෙන්නේ. ඒ දුවන එක අපි අනුමත කරමු. සිතවිලි දැන් දුවනවා කියන එක. එහෙම වුණා නම් ඒ වෙලාවේදී ඒ දුවන එකට අපි අමනාපයක් ඇති කරගන්නේ නැතුව අර අද මම පළවෙනිම අර කියාපර අනුශාසනාවට වගේ ගියොත් එහෙම ඒකට සාදර වෙන්න ඒක මෛත්‍රියෙන් බාර ගන්න පිළිගන්න පටන් ගන්නවා. මෙතන එතකොට දෙන්නේක් නැති වෙවි. මේ හැටි දෙන්නේක් නැති වෙවි. උදාහරණයක් ඇටියට ඔබතුමා සහ මං ඉන්න අතර අපි දෙන්න අතර විවාදයක් යනවා නම් තාත්තේ විවාදයට හේතුව වෙන්නේ විවාදය දුරට යන්න හේතු වෙන්නේ ඔබතුමා දරන අදහසයි මම දරන අදහසත් අතර දෙකක් තිබ්බොත් පරතරයක් තිබ්බොත් නමුත් යම් වෙලාවකදී ඔබතුමා මම දරන අදහස අනුමත කරොත් හෝ මම ඔබතුමා දරන අදහස අනුමත කරොත් මෙතන දෙන්නේක් නැහැ නේද අන්න ඒ වගේ. එහෙම වුණා එතනම විවාද ඉවරයි. අන්න ඒ වගේ. අර සිතවිලි දුවන එක වෙනස් කරලා මට නිදා ගන්න උවමනාවක් තියෙනවා කියන එකත් එක්ක අපි දෙන්නේ හදලා තියෙනවා මෙතන. නමුත් මනස මේ වෙලාවේදී උත්සාහ කරනවා නම් දුවන්න හරි ඒ දුවන එක තමයි දැනට තියෙන්නේ. ඒක තමයි මේ වෙලාවේ ස්වභාවය කියලා අනුමත කළා නම් මෙතන ඒ තියෙන ඝට්ටනේ නැති වෙයි. අපි කියමු ඔකට අර උද්දච්චයට යන එක නතර නවතිවි. හිත විසිරෙන එක තවදුරටත් විසිරෙන එක විසිරිච්ච හිත තවදුරටත් විසිරෙන එක නවතී. ඒක ඊළඟට සමාහිත වෙන්න පටන් ඒක හිත අහන්න පටන් ගනීවි. මොකද අපි ඒකට සාදර එහෙම වුණාට පස්සේ හිතට ආය අපිත් එක්ක ආගියු කරන්න දෙයක් නැහැ. ප්‍රශ්නයක් හදාගන්න දෙයක් නැහැ. අර අර නාම රූප ගැන කටුකුරු දෙහාමතුරු කියන ලස්සන කතාවක්. මේ හරියට දරපෙන්ලි දෙකක් වගේලු. ඒ දෙක ලිපට දාපුවම දරපෙන්ලි දෙක එකට ගාවලා තියෙද්දි පත්තු වෙනවා. ওই දරපෙන්ලි දෙක නැත්නම් දරකෝටු දෙක ලිපෙන් එළියට ඇදලා පැත්තකින් තිබ්බට පස්සේ නිවෙනවා. අන්න ඒ වගේ එකක් මේ. ඉතින් එහෙම එහෙම හින්දා අපි අපි ගොඩක් දුරට උත්සාහවන්ත වෙන්න බලමු මේක මේකට සාදර වෙන්න මේක තේරුම් ගන්න ඒ තේරුම් ගත්තට පස්සේ ඒ දෙන්නා ඒ දෙන්නා එකඟතාවයකට ගත්තට පස්සේ හිතේ තියෙන ස්වභාවය මේකයි කියන මේ වෙලාවේ හිතේ තියෙන ස්වභාවය මේකයි කියන එක ආවට පස්සේ අර මට ඕන විදිහට කරන්න ඕන කියන මම යා කියන කෙනා අපි හිතමු මගේ උමනාව කියන කෙනා මගේ උමනාවට වැඩ කරන්න ඕන කියන කෙනා නැත්නම් කන්ට්‍රෝලර් කියන කෙනා අපෙන් අයින් වෙන්න පටන් ගනීවි අපෙන් බැහැර වෙන්න පටන් ගනීවි අන්න ඒත් එක්ක අපිට ওই කියන අවස්ථාවන් ටික හසුරුවා ගන්න ලොකු ඉඩ පහසුවක් හම්බ වෙනවා. මගේ පැත්තෙන් නම් ඇත්තම කියනවා නම් මම පාවිච්චි කරන භාවිතා කරන ක්‍රමය ඕක තමයි. අනිත් පැත්තට තව එකක් කියන්න පුළුවන් තායිලන්තයේ ගිහිල්ලා ලැබිච්ච අත්දැකීම හැටියට කිව්වොත් එහෙම අජන් සාහාමුදුරුවන්ගේ ඉගැන්වීම නම් ඒක ටිකක් ටෆ්. ඒක ටිකක් හරිම හරිම කොහොමද කියන්නේ හරිම ටිකක් රූක්ෂ වෙන්න පුළුවන්. උන්වහන්සේ නම් කියන්නේ යම් කිසි වෙලාවක නැගිටුණාද ආයෙ නිදාගන්න එපා කියලා. ඉතින් අද වෙනකම් මාත් ඕක මේකකුත් පාවිච්චි කරනවා. ඒකත් තියෙනවා. ඒක නිින්ද මේ වෙනකොට අර ගොඩක් වෙලාට සීමා වෙච්ච බවක් තියෙන අර කාලසටහනක් වගේ එකට වගේ තමයි වැඩ කටයුතු වෙන්නේ. ඒකින්ද දෛනිකව සිද්ධ වෙන ඒ කටයුතු ටිකත් වෙලා හවසට භාවනාව ආරම්භ කරලා ඉවරයක් වෙලා කොහොමත් 9 වගේ වෙනකොට සැතපෙන්න ගානට හිත හැදෙනවා. හැබැයි රෑ කීයට හරි නැගිටුණොත් එහෙම ඉන් එහාට නිදාගන්නේ නැති තැනට තමයි හිත පුරුදු කරලා තියෙන්නේ මගේ පැත්තේ. මේක මේ මහ ලොකු මේ කොහොමද කියන්නේ? මේ ආශ්චර්ය අද්භූත කාරණා නෙවෙයි ඈ. සාමාන්‍ය දේවල්. පොඩි හාමුදුරුවෝ කෙනෙක් තමයි. ඉතින් ඒ විදිහට තාත්තා අපිට කරන්නත් පුළුවන්. එහෙම වුණොත් එහෙම ඒ තියෙන අවස්ථාවෙන් අපි ප්‍රයෝජනයක් ගන්නත් වෙවි. මොකද සමහරක් වෙලාවට අපිට තියෙන ප්‍රශ්නේ තමයි භාවනා කරනකොට නිින්ද යන කවුලක්. දැන් නිදා ගන්න ඕනෙලාට නිින්ද යන්නේ නැති කවුලක්. ඉතින් මම කියනවා ඕක අපි අප්සයිඩ් ඩවුන් කරගමු. දැනෙන්න මාරු කරගමු. දවල්ට භාවනා කරලා නිින්ද යනවා නම් හොඳට නිදාගමු. රැයට නිින්ද යන්නේ නැත්නම් ඒ වෙලාවට භාවනා කරමු. මේකින යෝජනාව මම කරන්න කැමතියි වීලුවට වගේ. ඇත්තටම කියනවා නම් ඒක ඒක හොඳ යෝජනාවක් හැටියට මම සලකනවා. එහෙමයි සර්. ඒකයි. ඒක බොහොම සන්තෝෂ වෙනවා අද ඔයතෝ සම්බන්ධ වෙච්ච එක ගැන කතා බහ කරන්න ලක් වෙච්ච එක ගැන. ඉතින් මම ඇත්තටම කාගවත් හිතට දවන්න හිතුවේ නැහැ අද කතා කරද්දී. ඒක විශේෂයෙන්ම කියන්න ඕන. එහෙම එහෙම එකක් වුණා නම් මට සමාව වෙන්න. ඒට ඒට පරිබාහිර වශයෙන් ගත්තොත් එහෙම අද දවසේදී මේ කරපු ඒ ධර්ම සාකච්ඡාවෙන් සහ ඒ දේශනාවෙන් ලබාගත් මොකක් හරි දැනුමක් තියෙනවා නම් ඔයත්තන්ට ඔයත්තන්ට තේරෙනවා නම් ඔව් අපි කාව තියෙන මොකක් හරි අවුලක් මේකෙන් නිදහස් කරගන්න පුළුවන් කමක් තියෙනවා කියලා අනේ වාසනාවක් එවන් වූ නිදහසක් සැනසීමක් ඇති කරගන්න බලන්න නැවත නැවත වඩන්න පුරුදු කරන්න බලන්න. කවුද දන්නේ ලබන සතිය මේ වෙනකොට මම නැති වෙන්න පුළුවන්. මොකද මේ වෙනකොට ලංකාවේ කොවිඩ් හොඳටම වැඩිලු. ඒක ගෙදරක දෙන්නෙක් තුන් දෙනෙක් ඉන්න ගානට වැඩි කියලා ඊයේමට මෙසේජ් එකක් ආවා. ඉතින් මේක විතර මං විතරක් ඉන්න හින්දා අවුලක් නැහැ. පොසෙකුත් ඉන්නවද? ඉතින් ඒක හින්දා කවුද දන්නේ? ඒක හන්දා පුළුවන් තරම් පුහුණුව කරගෙන යන්න බලන්න. Tamanට Taman දූපතක් වෙන තැනට පත් කරගන්න බලන්න. කාගේවත් මත යැපෙන කෙනෙක් නැතුව වෙන්නේ නැතුව ස්වාධීන වෙන්න බලන්න. ඒක අර මමත්වයෙන් ඇති කරගන්න ස්වාධීනත්වයක් නෙවෙයි. නිහතමානීත්වය රජ කරන අර අංකෙදිච්ච ගොණෙක්ගේ තරම නැති කරගන්න නිහතමානීත්වයක් ඇති කරගෙන අන්න ඒ විදිහේ නිහතමානීත්වයක් තුළින් යන ජීවිතයක් හදාගන්න. අද මේ කතා බහ කරපු දේවල් ඔයත්තන්ටත් මටත් මේ ස්ථාන පූජා කරපු ඔයත්තන්ටත් ඊළඟට මේ ස්ථාන සකස් කරගන්න උදව්පදව් කරපු උදව්පදව් කරන ඒ අතන්ටත් මහන්සි වෙච්ච ඒ අතන්ටත් මේ ගමේ ගොඩේ හැම සෑම සිල් දෙනාටමත් සාසනයට මාව පූජා කරපු දෙමෝපිය දෙන්නටත් මේ මේ දේවල් මට කියලා දුන්න ජීවතුන් අතර ඉන්න සහ ජීවතුන් අතර නැති ඒ ගුරු වහන්සේලාටත් හේතු වාසනා උපකාර වේවා ඔබ අප සෑම සියලු දෙනාටම මේ ගෝර සංසාරයෙන් නික්මිලා අමා මහ නිවනින් දෙන්න මේ සීල කුසල් හේතු වාසනා වේවා ප්‍රාර්ථනා සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං බුද්ධ පුත්තං නමා මහං සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං බුද්ධ පුත්තං නමා මහං සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං බුද්ධ පුත්තං නමා මහ සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබ.